දැයි අවසරයි හිමිනාංශ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපේ වැඩමුළුවේ දෙවෙනි දවසේ දෙවෙනි ධර්ම දේශනාවටයි කාලය ගන්න බලාපොරොත්තු වෙන්නේ ධර්ම දේශනාව සඳහා රැස්වෙච්ච සියලුම දෙනා ඒ සඳහා tempත් වෙලා සාදුකාරයක් පාත්තු නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ උනච පරං ආ우සෝ බික්ඛු මිත්තා වචී කම්මං පච්චං හෝති සබ්‍රක්මචාරීසු ආවීචේව රහෝති ච අයම්පි ධම්මෝ සාරාණී හෝති තී අවසරයි මින්නාංශ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් දවසේ ධර්ම දේශනාව සඳහා මාතෘකාව උපුටාගත්තේ දසුත්තර සූත්‍රෙමයි ඒක සාරවත්න දේශිත ත්‍රිපිටකයේ දීඝනිකායේ අවසානයේ සංග්‍රහ වෙලා තියෙන සූත්‍රයක් හැබැයි මේකේ කතෘ සාරවත්න වහන්සේ නෙවෙයි සාරිපුත්‍ර මහා ස්වාමීන් වහන්සේ මේ සාරිපුත්‍ර මහා ස්වාමීන් වහන්සේ එදා සර්වචනසේ ජීවමානව ධර්මානව වැඩ ඉන්න කාලේ පැවතිච්ච තත්වයක් අද මේ වාගේ කාලයක් වෙනකොට මොන වගේ තත්වයක් උදා වේද කියලා හිතලා ඒ ධර්මය ආරක්ෂා කිරීම පිළිබඳව ධර්ම කරුණු ගොනු කිරීමට ගත්ත ප්‍රයත්නයක් තමයි දසුත්තර සූත්‍රයේ තියෙන්නේ. ඒ නිසා එක පැත්තකින් කියන්න පුළුවන් දසුත්තර සූත්‍රයේ යම් ප්‍රමාණයකට සම්පූර්ණ ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ සම්පින්දනය කරලා තියෙනවා කියලා. ඒ තරම්ම ලස්සන ප්‍රස්ථාර කිරීමක් ඥාන ප්‍රස්ථානයක් මේක දැක් ගන්න පුළුවන්. ඒ නිසා ඒක ඥානය පිළිබඳව සෙල්ලක්කාර වැඩක්. එහෙම නැත්නම් ඒකේ බොහොම රැඩිකල් වාදී ඉදිරිපත් කිරීමක් කරනවා. ඒ නිසා කාට හරි දාල හැංගීමක් ගන්න ඕනේ නම් පස්ස 45 අවුරුද්දක් ඇතුළත සර්වඥාන්සේ දේශනා කරපු දේවල් ගොනු කිරීම ඒ දසුත්තර සූත්‍රේ කාට හරි බය නැතුව රෙකමන්ඩ් කරන්න පුළුවන්. බොහොම වටිනා සූත්‍රයක්. අපි නිස්සාරණවණේ පැත්තෙන් බලනකොට අපි දසුත්තර සූත්‍රයෙන් පමණක් මේනොට වැඩමුළු 26ක ධර්මදේශනා සඳහා මාතෘකා අරගෙන තියෙනවා. මේක ඉලක්කම් වල බලනකොට මම හිතන්නේ 27 වෙනි අවස්ථාව වෙන්න ඇති. ඒ සූත්‍රයෙම මාතෘකාට ගත්තා. අපි ඒ අනුව ඒ දසුත්තර සූත්‍රයේ පළවෙනි පොත දෙවෙනි පොත තුන්වෙනි පොත හතරවෙනි පොත පස්වෙනි පොත ඉවර කරලා මේ සුබෝධාරාමයේ අපි මේ කරන වැඩමුළුවට ගත්තේ හයවෙනි පොතේ පළවෙනිම ප්‍රශ්නේ කතමේ ධම්මා ධම්මා බහුකාරා කියන ප්‍රශ්නේ. මේ ආගම ධර්මයේදී ගත කරන කෙනෙකුට උඟාක්ම උපකාරක ධර්මය මොකද්ද? ඒ ධර්ම වල හයේ ඉලක්ක මොකද්ද කියලා වගේ තමයි චාරිපුත්තු සාංශ ප්‍රශ්නය අහන්නේ. ඒ ආන්නේ මේ සභාවෙන් උත්තර බලාපොරොත්තු වෙන්නේ නෙවෙයි. සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේම උත්තර දෙන්නයි උත්තරේ තමයි ච සාරාණීය ධම්මා. මේ සාරාණීය ධර්ම හයක් සරුවචාන්සේ දේශනා කරලා තියෙනවා. ඒ සාරාණීය ධර්ම හය හයේ ඉලක්කම් වලින් බලනකොට වඩාත්ම කෙනෙකුට බහූපකාරයි. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම නිවාසික බණ භාවනා කරන කෙනෙකුට පැවිදි ලබන භාවනා කරන කෙනෙකුට Brahmචාරී ජීවිතයක් ගත කරන කෙනෙකුට Tamanට උගාක්ම උපකාරක ධර්ම හය මොකක්ද කියලා ඇහුවොත් අඩු ගානේ සම්මත උත්තරේ සාරාණීය ධර්ම හය කියලා දැනගෙනවත් ඉන්න ඕනේ කියලා වගේ හැඟීමක් තමයි මේ ප්‍රශ්නයක් අහලා උත්තර දීමෙන් කරන්නේ. ඊට පස්සේ සාරිපුත්‍ර සාංශي අර උද්දේශ නිද්දේශ පටිනිද්දේශ ක්‍රමයට උද්දේශ වශයෙන් ච සාරාණීය ධර්ම කියලා නිද්දේශ වශයෙන් එක එක එක එක විස්තර කරනවා. අපි ඊයේ ගත්තේ පළවෙනි එක. අපි ඒකෙන් අද පටන් ගත්තොත් නැත්නම් ඊයේ කියපුටි සම්පින්දනය කළ පටන් ගත්තොත් අද කතාවට මූලාරම්භයක් විදිහට පාදමක් විදිහට නිදානයක් විදිහට ඊයේ අපි මතක් කරේ පුණජපරං ආවසෝ බික්කෝ මිත්තා කාය කම්මං පච්චුට්ඨිතං හෝති සබ්‍රක්මචාරීසු ආවීචේව රහෝච අයම්පි ධම්මෝ සාරාණියෝ බණ භාවනා කරන්නන් අතර එකිනෙකා කෙරෙහි මෛත්‍රී කාය කර්ම පාත්තන්න. එකිනෙකා කෙරෙහි පිහිටනකොට වැඩ කරනකොට පුළුවන් තරම් එකිනෙකා කෙරෙහි මිත්‍රත්වයේ පළ කරන්නයි කියන්නේ. ඉතින් ඒක එහෙම කියන්න හේතුව භාවනා මධ්‍යස්ථානවල එහෙම මිත්‍රත්වයක් දකින්න නැති නිසා. එහෙම නැත්නම් මිත්‍රත්වයක් නොදකින්ද මානසිකත්වයක් හැදෙන බව ਸਰවචනාසේ දකලා තියෙනවා. ඒකට හේතු දෙකක් තියෙනවා. එකක් තමයි භාවනා කරනකොට Tamange හිත උඟාවක් ප්‍රණීත වෙනවා. හරිම සංවේදී වෙනවා. වනමුඛයක් පෑදුවා වගේ. එතකොට ඒකේ ඉද්දෙන ගතිය වැඩි. ඒක Taman විචනය කරන ගතිය වැඩි. ඒ නිසා අනුන්ගේ වැරදි හොඳට පේන්න පටන් ගන්නවා. Tamanගේ වැරදිත් හොඳට කැපි වෙන්න පේන්න පටන් ගන්නවා. වෙනදා නොතිබිච්ච තරම් දීපනයක් එන්න පටන් ගන්නවා. මේකට යෝගාවචර දැනගත්තේ නැත්නම් යෝගාචරය භාවනා කරන්න ගිහිල්ලා වෙනදට වැඩිය ප්‍රශ්න ඇති කරගන්න. දෙක ඒ භාවනා කරන්නන් මෙන්න මේ වගේ සදාචාරක මට්ටමක ඉන්න ඕන කියලා තමන්ගේ මට්ටමේ අනුමනින්න හදනවා. ඒ බුදුන් පන්දි ස්වාමීන් වහන්සේ මම අවුරුදු 3-4ක් විතර 4කට කිට් වෙන ගත කරා. ඒ ස්වාමීන් වහන්සේ අවුරුදු 25 විතිය වෙනකොට චේත්‍යංගන ධම්මාචාරී විභාගේ පාස් කරලා ඒ රටේ තියෙන බොහෝ තරංකාර විභාගයක් කරන්නේ නැති වැඩක් ඊට පස්සේ භාවනා කරන්න ගිහිල්ලා තියෙනවා. ඒ සාමාන්‍ය බණ පොතපත කියපෙකන භාවනාවට පෙළඹෙන්නේ නැහැ. ඒ පොත දිගේම යනවා. මේ ආම්තුරන්ට තිබිලා තියෙනවා. එතකොට මහසි ෂයඩෝ ස්වාමීන් වහන්සේ මේ විපස්සනා භාවනා ක්‍රම ඉදිරිපත් කරපු නිසා යන්න ඕනේ කියලා. ගිහිල්ලා බලපුවාම එතන භාවනා කරන්න ඇවිල්ලා ඉන්න සංඝයා වහන්සේලා ගානක් නැතුව කතා කරගෙන ඉන්නවා. කිසිම විනයචාරයක් නැතිලු. භාවනා කරන කාරියට කරන්නේත් නැතිලු. ඉතින් මේ ස්වාමීන් වහන්සේ හිතාගත්තලු මේ <clears throat> භාවනා නොකරන සංඝයාට වැඩිය භාවනා කරන සංඝයා විශේෂයෙන්ම සංවර වෙන්න එපායි. ඉතින් මේ මිනිස්සුන්ගේ භාවනාවක් හරියයිද? කිසිම චාරයක් නැහැ. ඉතින් සුමානයක් භවනා කරාලු හිත කැකෑරෙනවා. දිගටම කැකෑරෙනවලු බණ කියන හාමුදුරුවෝ මම හිතන්නේ ෂියෝ ඌමින්ෂයාඩෝ කතා කරලා කියලා තියෙනවා මේක තේජිලා වගේ කමඨාන් සුද්ධ කරන වෙලාවේදී mind your own business නැත්නම් Tamange එකක් බලන්න භාවනා කරන්න මේ අනුන්ගේ වැරදි වලට හිත කලඹ ගන්න එපයි කියන. ඒත් මේ නිසා හරීම විවේචනාත්මක හරීම සංවේදී දැන් මාස 5කට විතර ඉස්සලා පවත් තුනා එතකම්ම තිබුණා මේ සංවේදී ගතිය. ඉතින් මේ ස්වාමීන් වහන්සේ දැන් හීනයක් දැක්කලු. ඒ හීනේදී දැක්කලු පුංචි බෝට්ටුවක නැගලා මුහුද මැදට ගිහිල්ලා ඉන්න මුහුදුකාරයෙක් වගේ තමනුත් ඒ වගේම වටේව තියනවලු ඈතින් ඈතින් ඒ වගේ මුහුදු ගිය බෝට්ටු ඒ හැම එකෙම රුවල් නංගලා ඒගොල්ලෝ මාළු බානවලු ඉතින් මේ ස්වාමීන් වහන්සේට පේනවලු විශාල කුණාටුවක් එනවා කිසි කෙනෙක් ඒක දකින්නෙත් නැහැ ඉතින් ඒ නිසා කුණාටු ආවනම් මේ රුවල් වලට කුණාටු වෙච්චාම මේක විනාශ වෙනවා. ඉතින් කෑ ගහන්න පටන් ගත්තලු වටේ ඉන්න අයට රුවල් බාගනිල්ලා රුවල් බාගනිල්ලා මේ කියලා ඇහෙන්නේ නැති තරම්ලු අනික් බෝට්ටු තියෙනවා. හොඳටම කෑ ගහලා බලනකොට මගේ රුවලක් තාම බාලා නැතිලු. එතකොට තේරුණාලු මම මේ අනුන්ට අනුන් හදන්න නටන්න ගියාට අනුන්ට ලෝකෙට පරකාශ වුණාට ගෙදෙට්ට මරගාතේ ඊට පස්සේ ඉච්ඡා විජහාට තමන්ගේ රුවල බෑවලු ඒක ඒක හීනකදී දැකපු උපමාවක් වෙලා තියෙනවා. එතකොටම ගුරුනාංශික බණකදී කියලා තියෙනවා. මේ අනිත් එක්කනා කරන පව් සමාදන් වෙන්න යන්න එපා. තමන්ගේ වැඩේ කරගන්න කියලා. ඊට පස්සේ සුමාන දෙකුළු භාවනා කරේ තමන්ගේ භාවනාව මුදුන්පත් වෙන්න පුළුවන් උනායි කියලා ඒ සංශය තමන්ගේ චරිත කතාව ඔය ඉන්දිස් වෙරි ලයිෆ් කියන පොතේ ලියලා තියෙනවා. ඉතින් ඒක නිසා හරියට මේ භාවනා කරන්න ගියාම තමන්ගේ පුංචි අඩුපාඩුත් වෙනදා දේවල් වලට වැඩිය පේන ගන්න. දෙක අපිත් එක භාවනා කරන අනික් අය මොන වැරද්දක්වත් කරන්න බෑ. ඒගොල්ලෝ හරියටම ඒ මම හිතන විදිහට ඉන්න ඕනේ කියලා අනුංගන විචනය කරන්න වෙනවා. ඉතින් මේ නිසාම තමයි සරුවචන් වහන්සේ මේ භාවනා කරන්න අතර මෙතන තියෙන සබ්‍රක්‍මචාරින් වහන්සේලා අතර කියලා මෛත්‍රී කාය කර්ම පාත්තන්න කියන එක තමයි ਸਰවචන්සේ සඳහන් කරන්නේ සුඛෝ බුද්ධහානං උපාදෝ සුඛා සද්දම්ම දේශනං සුඛා සංගස්ස සාමග්ගී සංඝයාත සාමග්ගය තියෙනවා නම් රටට ජාතියට සාන්තිය සමග්ගාන තපෝසුකෝ බණ භාවනා කරන්න අතර සමගිය තියෙනවා නම් භාවනාව සුඛයක් වඩටපත් වෙනවා තපස සුඛයක් වඩටපත් වෙනවා ඇත්තෙම නෑ භාවනා කරන පිරිස අතර බලනකොට ඒකේ එකනා කෙරේ තියෙන විවේචනාත්මක ගතිය නිසා ගා කලාතුරකින් තමයි එකිනෙකාට මෛත්‍රී කරගන්නේ. ඉතින් ඒක නිසා ඒක සාරාණීය ධර්මයක් විදිහට සාරිපුත්‍ර සාංශය මතක් කරනවා. ඉතින් ඒක තමයි ඊයේ කතාවේ සාරාංශය සමග්ගාණ තපෝසුකෝ. බණ භාවනා කරන්නන් අතර සාමයේ තියෙනවා නම් ඒ අතර භාවනා වැඩෙනවා. භාවනා උදු විනෝදාංශයක් විතරයි. එක එකන අතර සමාජ ධර්ම අතර ලොකු බැඳීමක් එනවා. තව විදිහකට කියන්න පුළුවන් දැන් භාවනාව වැඩෙනවා නම් කෙනෙක්ගේ හිත සමත විදර්ශනානුව වැඩෙනවා නම් එයා ජීවන රටාව සකස් කරගන්නවා අනුන්ගේ ජීවිත වලට ඇඟිලි ගහන්න යන්නේ කවුරු හරි මගේ ජීවිතය ඇඟිලි ගහන්න ආවනම් සාධනීය විවේචනයක් නම් බාර ගන්නවා නාස්තික විවේචනයක් නම් ඇහුන්නේ නැහැ වාගේ දැක්කේ නැහැ වාගේ දැනුනේ නැහැ වාගේ ගණන් ගන්න තුන නිකන් මිසක්කපත් උත්තර දෙන්න යන්නේ නැහැ දෙන්න ගියොත් පුදුමාකාර ගැටුමක් එනවා ඒක නිසා සාමයේ පැවැත්වීම සඳහා අපන්නක ප්‍රතිපදාව එහෙම නැත්නම් අවිසුද්ධ ප්‍රතිපදාව දන්නේ නැත්නම් භාවනා නොකරන එක හොඳයි. භාවනා කරන්න ගිහිලා අර වනමුකේ පෑදුවා වගේ තුවාලේ සුද්ධ කරා වගේ හරි අමාරුවකටපත් වෙනවා. ඒක මම දකිනවා ගොඩක් වෙලාවට මේ මූලධර්මවාදී පැවිදි වෙලා බණ භාවනා කරන්න ගිහිල්ලා ieval දොරවල් වලත් අඩ ලැබ රැති කරගෙන තියෙනවා. Tamangeත් නැති ප්‍රශ්න මතු කරගෙන තියෙනවා. ඒ මොකද අර මූලික පෙළ ගැස්ම මූලික ආකල්පයේ තියෙන දුර්ලකම් නිසා එයා මේ සදාචාරවාදී වෙන්න පටන් ගන්නවා. සදාචාරවාදයයි බුද්ධ ආගමේ තියෙන මේ ආගම්වාදයයි බොහෝම සමානයි. මේ දෙගොල්ලම මේ සදාචාරවාදියා සහ බුද්ධ ආගම බදාගත් එක්කනා අත්කිලමතාන් යෝගයට වැඩ. තමන්ට තමන් වද දී ගන්නවා. අනුන්ට වද දෙනවා කඩුවක් ගිලපු මිනිස්සෙක් වගේ දූවිලි පාර කටුවත්තක් ඇදගෙන යනවා වගේ අවශ්‍යකනම තමයි යන්නේ. ඉතින් ඒ කෙනෙකුට කිව්වොත් මේක නෙවෙයි මේ භාවනාව කියලා කියන්නේ භාවනා කියලා කියන්නේ සමගිය භාවනා කියලා කියන්නේ අනිත්‍යත් එක්ක මෛත්‍රිය, මිත්‍රත්වය, සිනේහණය, එහෙම නැත්නම් ලුබ්‍රිකේෂන් කියලා කියන්නේ. අන්න ඒකයි තියෙන්නේ කියලා. ඒක හරි අමාරුයි භාවනා නොකරන අයට වැඩිය භාවනා කරන අයට කියලා දෙන්න. ඒකට හේතුව අපි අර ඊයේ ධම්මසංගණියට කතා වෙන්නපු විදිහට ගීගේ අතෑරියාට පස්සේ ගීගේ ඉන්නකන් අපිට තණ්හාව තමයි ප්‍රධානම බාධාව. ගීගේ අතාරපු වෙලා ඉඳලා තණ්හාව වෙනුවට කාමච්ඡන්ද වෙනුවට ද්වේෂය තමයි පැවිද්දන් අතර සහ භාවනා කරන අතර ප්‍රධාන අකුසල වෙන්නේ. නිසා නිතර මතක තියාගන්න ඕනේ මේ සීනේ හේනේ පොඩ්ඩක් ගෙනියන්න බර කරත් එක යනකොට එන්ඩෝසෙල් ටිකක් ගෙනියනවා කරත් ජර්ජස ගන්නකොට කඩ ඇනීර දාන්න. ඒ වගේ භාවනා කරන කෙනා ගාව මේ මෛත්‍රිය තුන් ආකාරයකට විස්තර වෙනවා මේ සාරාණීය ධර්ම වල මෛත්‍රී කාය කර්ම, මෛත්‍රී වචී කර්ම, මෛත්‍රී මනස් කර්ම කියලා පටන් ගන්නෙ කාය කර්මය. කාය කර්ම කියලා කියන්නේ තව කෙනෙක් එක්ක ඇසුර පවත්තන්න උනොත් ඒක ගැටුමක් ඇති නොවන විදිහට සිද්ධියක් ඇති නොවන විදිහට එතනින්ම හමාර විදිහට කරන්න. ආයෙ කොන් තියාගන්න එපා. කොන් තියාගන්න වුණොත් අනිත් පාර්ශවයට බයින්ඩක් එපා. ඒක සඳහා අපිට ඇති වෙන්න බුදුරජාණන් වහන්සේ ලයිසන් දීලා කියනවා තමයි භාවනා කරන්න කරන්නක් වශයෙන් කාගත් වෙන අඩුපාඩුකම් හොයන්න කිසිම බැඳීමක් නැහැ අපිට. අඩු ගන්න ගුරුවරට බැඳීමක් නැහැ ශිෂ්‍යයා කරේ හොයන්න. ඒ වෙනුවට ඒක සඳහා සුන්දර උපක්‍රමයක් සරුවචන අපට දීලා තියෙන එක අනිත් පැත්තට ගුරුවරයා Taman කෙරෙහි හොයලා බලලා උපදෙස් දෙන්නේ නැත්නම් ගුරුවරයා ආරබල් අවසන් කරන්නේ නැත්නම් ඉරර ගුරුවරට වැඳලා කියන්නේ කියනවා අවසරයි ඔබ වහන්සේ දැක්කානම් දුටුවානම් සැකකෙරුවානම් මගේ වැරද්දක් තියෙනවා මට කියන්න කියලා පවරන්න කියනවා. ඒක තමයි අපි වස්සමාදාන කරන දවසේ මාස 3ක් වස්සසලා අන්තිම දවසේ කියන්නේ එකයි දිත්තේනවා සුතේනවා පටිසංකායවා වදන්තුමන් ආයත්මන්තෝ අනුකම්පං උපාදාය පස්සන්තෝ පටිකරිස්සාමි අපි එකට භාවනා කරනවා ඔබතුමා හෝ ඔබතුමිය මගේ යම් වැරද්දක් දැක්කා නම් මගේ වැරද්දක් ඇහුවා නම් මගේ වැරද්දක් සැකකරා නම් මට අනුකම්පා කරලා කියන්න මාත්‍ය වැරද්ද දැක්කොත් මං හදාගන්නම් කියලා අපි givis ගන්න ඕනේ. අපි අනිකට පවරන්න ඕනේ. මොකද එහෙම නැත්තම් භාවනා කරන එකනට තියෙනවා ඕන තරම් අවස්ථාව ඔයා බවා ගත්තොත් ඔයා කයි. මට අයිතියක් නෑ. ඕගොල්ලෝ හදන්න මේ මගේ වැඩෙත් මං කරන්නේ නැහැ බොහොම මාරුවෙන් කියලා අර තමන්ගේ පැත්තට ගන්න ගතියක් තියෙනවා. ඒකට සමගිය සඳහා කරන තෙමේ පැවරුම තමයි. ඒ නිසා භාවනා කරනන් අතර ඒ විදිහට පවරලා කටයුතු කරන්න පටන් ගත්තොත් අපි එක පවුලේ සහෝදර සහෝදරයන්ට වැඩිය භාවනා නඩේ ඇතුළත පුදුමාකාර ධර්ම ඥාතිත්‍යක් හටගන්න. ඒ බුරුම ස්වාමීන් වහන්සේ අපි බුරුම කියලා භාවනා කරලා එන වෙලාවට හැමදාම නම් හම්බ වෙන්නේ නැහැ. හම්බෙලා කතා කරන්න කියන්නේ අපි පුද්ගලයා වශයෙන් ඈත් වුණාට කමක් නැහැ. ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. අපි හැම වෙලාවෙම සතියෙන් නම් ඉන්නේ. අපි හැම වෙලාවෙම අප්‍රමාදයෙන් නම් කටයුතු කරන්නේ. අපි කොහේ හිටියත් එකම ලේ තමයි අපේ ඇඟේ දුවන්නේ. අපි එකම ධර්ම ඥාතින් බාටපත් වෙනවා. ඒක නිසා ඈත් වෙනයි කියලා බය වෙන්න එපා. තමන්ගේ යුතුයකම කරා. නිතරම සතියින් ඉන්න කියලා. අපි ළඟ තියෙන නෑකම ඉච්චරයි. අනික ඔක්කොම ඕන එකක්. ඒ ඕන එකක් කුණු වෙනසුලුයි. මේ නෑකම කවදාකවත් කෙලෙසේ නෑ. එතකොට බුදුරජාණන් වහන්සේ අපිට නෑකම් කියනවා. බුදුරජාණන් වහන්සේ අපිට කියනවා මේ ශාක්‍ය පුත්‍ර ශාක්‍ය දීතා කියලා අපිට බුදුරජාණන් වහන්සේ ශාක්‍ය වංශයෙන් අමතනවා. යම් හේයකින් අපි අනුන්ගේ වැඩවලට ඇඟිලි ගහන්න ගිහිල්ලා අනුන්ට මෛත්‍රී කාය කර්ම වචී කර්ම මනක් කර්ම නැතුව දොස් දකින්නාසුලුවට ගන්තොත් බුදුරජාණන්සේ පාර්ලිය වනයේට ගියා වගේ මේ කිව්වට අහන්නේ නැති ගුරාලා ඉන්නකොට මනස කැලවගේ. මොකද පාර්ලිය සිද්ධියේදී විනයතර භික්ෂුන් වහන්සේලායි ධර්මතර භික්ෂුන් වහන්සේලා අතර ඉතින් රණ්ඩු සරුවලක් උරුට්ටුවක් පටන් ගත්තා. විනය ධර්මතර භික්ෂුන් වහන්සේලා වැසිකිළියට ගිහිල්ලා ඇවිල්ලා වැසිකිළි භාජනයේ වතුර ටිකක් එකතු වුණා. ඒ දවස්වල මම හිතනවා ඩෙන්ගු ප්‍රශ්නේ හරි මොකක් හරි තියෙන්නේ. ඉතින් විනේත රාමතු කෙනෙක් කිව්වා වතුර එකතු කරන එක තානම් වතුර එකතු කරන්න එපා තියන්න එපා. ඉතින් අර විනය කරක ධර්මද රාමතු ගණන් ගත්තේ නැහැ. පස්සේ වාදයක් හටගත්තා. යසිකිලි ගිහිල්ලා ගත්ත භාජනේ වතුර ටිකක් ඉතුරු වෙච්චාම ඒක විනය විරෝධී. විනයදර කට්ටිය කියනවා. ධර්මදර කට්ටිය කියනවා උපිච්චර ගණන් ගන්න දෙයක් නැහැ. ඊගා වෙන එක නේක පාවිච්චි කරන රයින් කරයිනේ. නෑ නෑ නෑ එහෙම කරන්න බෑ. තමෝ සමුනාශ කරපු වැඩ කරලි. ඉතින් මේක මහ විශාල බට කැලියට ගිනි තිබ්බා වගේ අවුලක් පටන් ගත්තා සරුවචනංශ කතා කළේ කොහොමද වාද කරන්න එපා. නහන්නේ. මේ සරුවචනංශ කියදී අහන්නේ. දෙවෙනි හැරට කිව්වා වාද කරන්න එපා. අහන්නේ. තුන්වෙනි හැරට වාද කරන්න එපයි කියනකොට සංඥා මොකද්ද කිව්වේ සරුවචනංශයට ඔබ වහන්සේ මේ ගැන කරදර වෙන්න එපා. අපි අපි එක බේරගන්න බුදුනාංශය එදාම කාටවත්වත් නොකිය පාස්තරයන් පාර්ලේ යන්නට කිය. ඉතින් එදා එහෙමනම් මේ ਸਰුවචනසේ ජීවමාන ධර්මාන කාලේ එහෙමනම් අද ඒ වගේ සිද්ධියක් වෙනකොට කොච්චරක් ඇවිලෙන්න පුළුවන්ද දෙපැත්තෙන් එක පැත්තක්වත් කැමති නැත්නම් මේ සාමයේ විදුවෙන් පොඩ්ඩක් පියවරක් පස්සට තියන්න එහෙම නැත්නම් මෛත්‍රී වෙනුවෙන් ඊට පස්සේ හැමදාම මූල ධර්ම රණ්ඩු තමයි තියෙන්නේ. අද බුද්ධ ආගමේ තියෙන හරියක් නිකායේ ભેද මේ සේරටම හේතුව මේ භාවනා කරන්නන් මෛත්‍රී කාය කර්ම පැවැත්වීම විශේෂම සබ්‍රක්‍මචාරින් වහන්සේලා කරේ. අනිකුත් භාවනා කරන්නන් අතර මතක තබාගත යුතු සාරාණීය ධර්මයක්. ඒක එක එකනාතින් ගෙලියන්න පටන් ගත්තොත් මේක නිකන් මේ මස් කඩයක් බවට පත් වෙනවා. මේක නිකන් රණ්ඩු සරුවලක් බවට පත් වෙනවා. ඉතින් ඒ නිසා භාවනා කරන ගුරුවරු අතර රණ්ඩු, ශිෂ්‍යය අතර රණ්ඩු, ක්‍රමවේද අතර රණ්ඩු, එක එකනා එක එකනා විවේචනය කරනවා. දන්නේ අපි ඔක්කොමලා යන්නේ සමාන්තර ගමනක් කියලා. ඉතින් ඒකේ අද මම බලාපොරොත්තු වෙන්නේ වචී කර්ම කියන එක කාය කර්ම වගේම වචී කර්ම පවත්නකොට භාවනා කරන්න සබ්‍රක්‍මචාරින් වහන්සේලා කරේ සමගිය භාවනා කරන්න අතර වචී කර්මයේදී මෛත්‍රී වචී කර්මේ පාවිච්චි කරන්න කියලා කියනවා. ඇත්තටම කියනවා කතා නොකර ඉන්න කියලා කියන්නේ. මොනවා කතා කරත් හරුප තමයි. මොනවා කතා කරා සම්පප්පලාප තමයි. ඒ නිසා මෛත්‍රී වචී කර්මයයි සම්මා වාචායි දෙකම එකයි. සම්මා වාචා කියලා කියන්නේ විරති චෛතසිකයක්. වචන කතා කරන්න නම් විතක්ක ਵਿਚාර දෙක ඊට වැඩි ඇවිස්සලා තියෙනවා. නිසා විතක්ක ਵਿਚාර අවශ්‍යගතට පස්සේ භාවනාදී හිත හැඟුම් උදාහරිනවා. මීමැසි පොදියකට දුම් ගැහුවා වගේ විසිරෙනවා. ඉතින් ඒ නිසා පුළුවන් තරම් වචනය අපි කියනවා සම්මා වාචා බවට පත්කරන ධම්මී වා කතා අරියෝ වා තුන්නී භාවෝ ත්‍රිඥානසේ සඳහන් කරනවා සම්නිපතිතානම් වෝවික්කවේ ද්වං කරණීයං ධම්මී වා කතා අරියෝ වා තුන්නී භාවෝ මහණෙනි සංඝයා වහන්සේලා දෙනමක් එකතු වුණාට පස්සේ කළ යුතු දෙකක් තියෙනවා එකක් කරනවා නම් ධර්ම කතා කරන්න නැත්නම් නිස්සද්ද වෙන්නේ ඉතින් භාවනා කරන්න අතර මේ මෛත්‍රී වචී කර්ම කිව්වහම ඒ පැත්තක විරමණයක් තියෙනවා. ලෝහාන්තර වචන අඩු කරන්න ඕනේ. අනික කතා කරන එක එක්කෝ ධර්ම සාකච්ඡාවක් හෝ එහෙම දෙයක්. එහෙම නැත්නම් පුළුවන් තරම් නිශ්ශබ්ද වෙනවා. ඉතින් ඒක සාමාන්‍යයෙන් පේන්නේ දඬුවමක් වගේ. ඒක නිකන් භාවනා කරන්නන් අතර කතා නොකර සිටීම හිතෙන්නේ තරහ වෙලා වගේ. ඒ බුරුම ස්වාමීන් වහන්සේ ටොරන්ටෝ නගරයට ගිහිල්ලා භාවනා කිරීමට තැනක් නැති නිසා කතෝලික පල්ලියක් අරගෙන භාවනා කරලා තියෙනවා. ඉතින් මේ මිනිස්සු බොහොම සහයෝගයෙන් මුදල ගත්තා. කතෝලික පල්ලියට මම හරි කැමැති භාවනා කරන්න. හරිම නිස්සද්දයි. හරිම පිරිසිදුයි. ඒ වගේම ඒකේ වැඩ කරන මිනිස්සු භාවනා කරනට පුදුමාකාර සැලකිල්ල සලකනවා. බුද්ධ ආගමයි. ඉතින් මේගොල්ලොත් භාවනා කරලා ඊගාව සැරේ ඒ සෙන්ටර් එකෙන් බුක් කරන්න ඊගාව සැරේ ඕගොල්ලන්ට දෙන්නේ ආයි කියලා. ඉතින් බුක් කරන්න ගිය එක නැවලු අනේ අපි අතින් එහෙම මොනවාගේ හානියක් සිද්ධ වුණාද ගාන කිව්වේ නැද්ද මොකද උනේ කියලා. නෑ එහෙම එකක් නෑ අපි තිබ්බ ගම ඕගොල්ලෝ ගිහ ගම අපි කාර්ක සභාවක් තිබ්බා ඒකදී තීන්දුව කරා ඊට පස්සේ ඕගොල්ලන්ට දෙන්නේ නෑ කියලා. ඉතින් ආදයක් ඕගොල්ලෝ අනේ එහෙම හිතන්න එපා. අපි ඊටි ඕගොල්ලන්ට කරන් තියෙන අපි කෙරුවා ගෙව්වා. අපි මේ සැරෙත් ආවේ ඕගොල්ලෝගෙන ප්‍රසාද හැංගීම ඇයි දුන්නේ නැති කියලා. නෑ ඕගොල්ලෝ එකිනෙක කාට කතා කරන්නේ නෑ මම බුම්මගනේ ඉන්නවා හරියට තරහ වෙලා වගේ. එහෙම කට්ටියට දෙයියන් නැන්සි කැමති නෑ කියලා. ඊට පස්සේ කිව්වලු නෑ ඒක අපේ මේ ශික්ෂා පදයක් කියලා. අපි කිවිස ගන්නව කතා නොකරන්න කියලා. ඊට පස්සේ වැඳලා වගේ කිව්වලු ආයෙනම් අරගන්න අපි හිතුවේ ඕගොල්ලෝ මේ මේ රණ්ඩු කරගන්න જાතියක්. මේ කතා නොකර හිටපු නිසා අපිට අපේ දිව්‍යඥාන්සේගේ කතාවත් එක්ක බලනකොට හරි විරුද්ධයි. ඒක නිසා මේ ඕගොල්ලෝ එක ශික්ෂාවක් නම් අපි සෙන්ටර් එක දෙන්නම් කියලා කතා නොකිරීම අපිට පේන්නේ තරහ වෙලා වගේ. මොකද අපි නාන කොටත් නානවද කියලා අහලා නිකුරු දෙලා තියෙන්නේ. කඩේ යනවා දැක්කත් ආ මේ කඩේ යනවාද? ඉතින් වෙන කොහේ බම්බෝක යන්නද කඩේ තමයි යන්නේ. ඇහුවේ නැත්තම් හොඳ නැහැ. බුදුජානක වහන්සේ ළඟ තියෙන්නේ කිවියොත්තක් විශේෂ කිවියොත්තක් කියනවා කතා කරන මිසක්ක නිශ්ශබ්ද වෙන්නේ. ඉතින් අපේ දෙමලිච්චෝ වාගේ තමයි. යනකොට හැම වෙලාවෙම කච කච ගෑවේ නැත්තම් ඇයි හොඳයි නැහැ. ඉතින් අර භාවනා කරන්න අතරත් ඒ වගේ වචන මිත්තා අචී කර්ම කතා කරන්නේ මේවා කරන්නේ ගියොත් තේරුම් ගන්න ගියොත් ගොඩාක් කල් යනවා භාවනා කරලා ඉදිරියට යනකොට අපි ඇත්තටම අපාගත වෙනවා නම් අපාගත වෙන්නේ වචන නිසා. අපි එච්චරම සත්තු මරන මිනිස් జాතියක් නෙවෙයි. අපි එච්චරම හොරකම් කරන జాතියකුත් නෙවෙයි. කාමීත්‍යාචාර කරන්නේත් නෑ. හැබැයි තොන් ගණන් අපි දන්නේ නැති දේවල් කියනවා. ඒවා මේ මුසාවාදවලට වැටෙනවා. සම්පප්පලාව නොකේතු තච්ඡම් භූතං අත්ථසංහිතං පියං බනාපං කියන වචන තියේදී නොවිච්ච නොදැක්ක කිසිම අර්ථයක් නැති අනුන්ට ප්‍රිය නැති දේවල් කණ්ඩවක් කරන්න පටන් ගන්නවා. දැන් සම්පප්පලාව වලට වැටෙනවා. ඒකෙම පරිසෝචන වෙනවා. අපි කියන දේ අනිත් එක්කනට භාෂාව තේරුණේ නැත්නම් යාට ඒක ඡන්ද පරිසෝචනයක් පාටපත් වෙනවා. කේලම් බාටපත් වෙනවා. නිසා වචී කර්ම හතරක් තියෙනවා. අපාගත වෙන අපාගත වෙන කර්මපත කයෙන් තුනයි වචනෙන් හතරයි ඉතින් තුනයි ඒක නිසා භාවනා කරන්න නතර නෙවෙයි කවුරු එක බැලුවත් අද මේ තරම්ම මේ දේශපාලන ප්‍රශ්න යුද්ධ කතාවල් වලින් ක්‍රියාවල් වල එච්චරම නරක දෙයක් ඇත්තේ නෑ මේ කතාවේ තියෙන කතාවෙන් සංනිවේදනය වෙනවට වැඩිය අනවබෝධය ඇති වෙන හැටි දිහා බැලුවොත් අද මේ වගේ IT ටෙක්නොලොජි එක තියෙන යුගයක මනුස්සයා මෙච්චර පැටලිලා මානව ඉතිහාසයේ කවදාකවත් තිබුණේ නැහැ. IT ටෙක්නොලොජි කොච්චර වැඩි වුණත් අද අම්මට දරුවා කතා කරන්නේ. කතා කරන්නේ සෙල්ෆෝන් එකේ. ගුරුවරයාට ගෝලයා කතා කරන්නේ. ඒවා කතා කරන්නේ සෙල්ෆෝන් එකෙන්. ඒ තරමටම ඒක මේ මනුස්ස මනුෂ්‍යකාභාෂණය කරලා තියෙනවා. කලීතු කතාවල් ਸਰවඥාන්සික මුළු ශාසනයෙම තියෙන දේශනාව. එක්කෙනෙක් දේශනා කරනවා අනිත් එක්කන අහනවා. අනිකුත් ඔක්කොම අධ්‍යාපන ක්‍රම ආවේ පස්සේ. ඒ ඔක්කොම තියේදී අද මෙච්චර ධනසන්නිවේදනයේ තියේදී මේක විනාශ වෙලා තියෙන හැටි බලනකොට පේනවා අපි කතා කරන්න පුළුවන් එකම සතා මනුෂ්‍යය විතරයි. මේ මනුෂ්‍යය කතාව නිසා ඇති කරන තියෙන ප්‍රශ්න ටික දන්නවනම් ගොළු වෙන එක හොඳයි. බුදුරජාණන්සේ සඳහන් කරලා තියෙනවා දිව කට ඇත්තේ නමුත් ගොළුෙක් විදිහට කටයුතු කරන්න. ඉතින් ඒක හරි අමාරුයි. මං කියන්නේ ඒක භාවනාවමයි භාවනා ඒකමයි කියලා. නමුත් භාවනා කරන කෙනෙක් තමන්ගේ ශබ්‍රක්‍මචාරින් වහන්සලත් එක්ක කටයුතු කරනකොට තමන්ගේ මෛත්‍රී වචී කර්ම නැත්නම් ඊටත් යටින් තමයි මනෝ කර්ම තියෙන්නේ. අන්න ඒවවා ඉතින් ප්‍රශ්නයක් තියෙනවා අපි මේ අලුත් තැනකට ගිහිලා අලුත් පිරිසක් එක්ක කතා ඉන්න වෙලාවේ කතා නොකර හිතිය පමණින් අපේ සතිය වැඩෙනවද? කතා නොකර හිතිය පමණින්ම අපේ කෙලෙස් කැපෙනවද? කතා නොකර හිතව පමණින්ම සමගිය වැඩෙනවද කියලා ප්‍රශ්නකුත් තියෙනවා. එහෙම නැත්නම් මේ કૃතිමව කතා නොකර හිතියට ඇතුළතින් මිච්ඡා දිට්ඨි මිච්ඡා සංකල්ප තියෙනවද? නැත්නම් ඇතුළතින් සම්මා දිට්ඨි සම්මා සංකප්ප නිසාද කතා නොකරන්නේ කියන එක කාටවත් අල්ලන්න බෑ. ඒක තමන්ම දැනගන්න ඕනේ. ඒක නිසා ආර්ය අෂ්ටාංග මාර්ගයට යනකොට සම්මා දිට්ඨි සම්මා සංකප්ප වලට පස්සේ තමයි සම්මා වාචා යොදලා තියෙන්නේ. ඒ නිසා යම් කෙනෙක් මේක ඇතුළේ තියෙන સંદર્ભේ තේරුම් ගන්නවා නම් මේක ඇතුළේ තියෙන දෘෂ්ටිය පුලුල් දෘෂ්ටිය යහ දෘෂ්ටිය තේරුම් ගන්නවා නම් එයා තුළ ඇතිවෙන සංකල්ප නිසා එයාට ව්‍යාපාද සංකල්ප වෙනුවට අව්‍යාපාද සංකල්ප එන්න පටන් ගන්නවා. ව්‍යාපාද සංකල්ප කියලා කියන්නේ මිච්ඡා සංකල්පය. ඒ වෙනුවට සම්මා දිට්ඨිය නිසා ජීවිතන හැම සතෙක් පිළිබඳව, මිනිසෙක් පිළිබඳව වෛර කරන්න හිත දෙන්නේ නැහැ. මොකද හැම කෙනෙක්ම දුකේ ජීවත් වෙන්නේ. අලුතෙන් වෛර කරන්න ඕනේ ඒකේ කියනවා මේ අවුරුදු 40ක විතර ඔය near death experience කියලා මරණපැයි අත්දැකීම් කියලා විශාල පරිශ්‍රණ යනවා. ඉතින් ඒක මේ ඕලන්දේ වගේ රටවල් වල ගොඩාක් තොරතුරු එකතු කරලා තියෙනවා. එකතු කරපු 140ක විතර ඔය මේ කාඩියල් එරස් ටිකක් නැත්නම් එන්ජිනියල් එරස් ටිකක් ඇවිල්ලා ආය පනාවට පස්සේ යා මරණයක් වගේ එකක් අත්දකලා ආපහු එන චරිත බලනකොට ඒ අතර 140ක් විතර බලනකොට එකම සංසිද්ධියලු කියලා තියෙනවා. ඒක පාර්ථ මේ අපේ පැත්තේ මරණවල ලෙඩ මලා. නමුත් පැයකට දෙකකට පස්සේ ලෙඩ ආය පණේනවා. ආවට පස්සේ නැවත පැමිණීම ගැන ලෙඩා කනගාටු වෙනවා. දොස්තර සතුටු වෙනවා. ඥාතීන් සතුටු වෙනවා. මොකද ලෙඩායි අතරමැද ඉඳලා තියෙන පුදුමාකාර සාන්තිකර තත්ත්වයක එහෙම නැත්නම් මේ අපි භාවනා කළාවත් යන්න බැරි තත්ත්වයක ඉතිව වාර්තා කරලා දැන් කරනවලු මේ මිනිස්සු බොරු කියනවාද කියලා බලන්න ඒ වගේ ඔය heart operation වගේ කරන වෙලාවට open heart ලෙඩාට පේන්නේ නැති වෙන විදිහට ඒක අඳාගත්තාම පේන්නේ නැති විදිහට ඇඳේ ලකුණු තියෙනවලු උඩ ඉඳලා බැලුවොත් විතරක් පේනවා. ඉතින් ඒකට මේ මිනිසයා ඔපරේෂන් එක කරන වෙලාවේදී මේ කය අතහැරලා උඩ ඉඳලා බැලුවොත් Taman මෙතෙක් නොදැක්ක ලකුණු වගේක් ඇඳේ දකින්න පුළුවන් විදිහට මේක බොරුවක් නොවන තරමට මේක පරිශන කරලා ඒගොල්ලෝ කියනවා ඒ විදිහට ගිහිල්ලා ආවට පස්සේ යම් කිසි කෙනෙක්ගේ මඩපේ අත්දැකීමක් ලැබුණොත් එයා ළඟ ප්‍රධාන ලකුණු තුනක් 116කට එහා ඒගොල්ලෝ ඔප්පු කරලා පෙන්නලා තියෙනවා. ඒ මිනිස්සයා කවම කවදාකවත් ඊට පස්සේ ජීවි සතෙකුට වෛර කරන්නේ නැතුව. එයාට තේරෙනවලු මේ මරණපැයි ගිහිල්ලා ආවට පස්සේ මේ මනුස්ස ලෝකය හරස්කඩ දැක්මක් වගේ එකක්. ඒක නිසා ඊට පස්සේ කවදාකවත් මනුස්සයන් විතරක් නෙමෙයි ආය ප්‍රාණීන්ට හානි කරන්නේ නැති ස්වභාවට ගරු කරන තත්යකට එනවා. දෙක ඒ මනුස්සයා කවදාකවත් Tamanට ඊට පස්සේ මම කාලකන්‍යා කියලා කියාගන්නේ නැහැ. තේනවලු manussත්ත්ව පරිලාභය කියන්නේ කොච්චර වටින දෙයක්ද මේ කයේ හිත තියෙන තාක්කල් කක්කා. කයෙන් හිත ගැලවිච්ච ගමන් මේක ඉන්නේ නිවනක. මේ කයම තමයි අපිව බැඳගෙන බරු බැඳා වගේ ඒක හදාගන්නමයි මේ වචන කතා කරන්නේ අන්තිමට මේ කය අතහැරන වෙලාව වෙනකොට මේ කයට කඹරලා ඉවරයක්වත් නැහැ අන්තිමට අපි ආපවත්තේ වැඩක් කරගන්නත් නැහැ. తాවකාලිකව හෝ මේ කයෙන් අයරෝඩක් වෙන් වෙලා බලන්න පුළුවන් නම් තේරෙනවා මනුෂ්‍ය හිත කියලා කියන්නේ පබස්සන මිදම් බික්ක වේචිත්තං ආගන්තුකේ උපක්ඛලිටේ උපක්ඛිට මේ හිත ප්‍රභාස්වරයි උප්පත්තිම ප්‍රභාස්වරයි අපි මේ තාඨමලා කොන්තරක් දාගෙන භාවනා කර කර මේ කෙලස් තලවන්න හැදුවට මේක ඇතුළත ප්‍රභාස්වර බව දන්නවනම් මේ පිට ආගන්තුක උපක්ලේශ නිසා අපි ඥාන පිරිමි වෙලා අර රුචිකම් මනාපකම් අල්ලන්න රණ්ඩු කරාට ඒක බොහොම තුනී මට්ටමක් තියෙන්නේ. ඇත්තට ප්‍රභාසරයේ තියෙනවනම් තවත් වෙනි ප්‍රභාසරයක් තියෙන මිනිසෙකුට සතෙකුට විශේෂ මිනිසෙකුට ගරහන්නේ නැහැ කියලා කියනවා. ඒ වගේම Tamanට ගරහන්නේත් නැහැ. ඒ වාගේම තුන්වෙනි කාරණාවක් දකින්නවලු ඒ මනුෂ්‍ය කොච්චර නාකි වුණත් අලුතෙන් නව දේවල් ඉගෙන ගන්න අලුත් භාෂාවල් ඉගෙන ගන්න තාක්ෂණ ඉගෙන ගන්න කවදාකවත් නතර කරන්නේ නැහැ. යම් දවසක යම් වෙලාවක හිත මේ කයේ තියෙන බර වලින් නිදහස් වුණොත් තියෙනකන් නම් අපිට ඉතින් අරක කරන්න බෑ මේක කරන්න බෑ වෙලා නැහැ කිය ගොඩක් දේවල් කරනවානේ. එතකොට මේ මනුස්සයාගේ ඇතිවෙන මානසිකත්වය මෛත්‍රියක මහා පරතරට ගිය දෙයක් තමයි. අර කවදාකවත් මිනිස්සුන්ට වෛර කරන්න බෑ. Tamanට වෛර කරගන්නත් බෑ. ඒ වගේම කාලකන්‍යා කියලා කියාගන්නෙත් නෑ. අනිත් ඔක්කොටම ගරු කරන තත්ත්වයක් එනවා. අපිට ඒක අමාරුයි මේ කයේ ඉන්නකම් කරන්න. ඒ රූපේ ඉන්නකම් මේ රූපෙට බැඳිලා ඉන්නකම් අපිට ඒක මම කරගන්න මේක මගේ කරගන්න මේක මගේ ආත්මය කරන මම සා මම නොවේ කියන පරතරයේ තියෙන තාක්කල් මේ හිත සම්පූර්ණ පිපෙන්නේ නැහැ. නමුත් අපි ඒක තේරුම් අරගන්න මේ පිපෙන්නේ නැතිකම නිසා අපි කාය කර්ම වලින් අනිත් එක වර්ධ ගන්නවා. අනිත් ආයතේ. වචී කර්ම වලින් වර්ධ ගන්නවා. මනෝ කර්ම වලින් වර්ධ ගන්නවා. ඒ නිසා අපි ඊට භාවනාවෙන් යම් වෙලාවක පුළුවන් වුණොත් ගම්මවරු තනක් බව මම පිළිගන්නවා. මේ කාම ගුණ අයින් කරලා තපසට වැම්ලා වනගත වෙලා භාවනා කරනකොට කාම සංඥාව කියන නීවරණ ටික අඳුර ගන්න පුළුවන් වුණොත් එතනදිත් මම හරි කැමතියි කියන්නේ මේ කාම ගුණයන් කියලා කියන්නේ රූප බලන් තියෙන ආශාව, ගන්ධ රස පහස විඳින තියෙන ආශාව, ඉඳුරම් පිනවන තියෙන ආශාව. ඒකේ හේවණල්ල තමයි, ඒක සංඥාව තමයි කාම ගුණයන්ගේ සංඥාව තමයි කාම සංඥාව කියන්නේ තමයි නීවරණ කියන්නේ. නිසා යම් කිසි කෙනෙක් නීවරණ දන්නවනම් ඒ ගැන බය වෙන්නත් එපා, අයින් කරන්න හදන්නත් එපා. දැනීම පවා විශාල ජයග්‍රහණයක්. මේ කාම ගුණයන් අතහැරලා ඒ වෙනුවට භාවනා කරන්න කියලා පරියන්කයක ඉන්න වෙලාවදී මේ මතුවෙන නීවරණ පවා මතු වෙන්නේ කාම ගුණයන් අතහැරපු නිසා. ඒසයික වටිනාකමක් තියෙනවා. මෙන්න මේ නීවරණ නැති කරන්න මං වගේ කියන්නේ ඒකට බුදුහාමුදුරුවෝ කියන්නේ. අපි ජීවත් බුදුරජාණන්සේට වහන්සේ කියන නිසා අපි කීගේ අතහැරියා. දැන් මං ගියාට පස්සේ මම ඉඳගෙන ඉනකොට මට කාමච්ඡන්දේ එනවා. ව්‍යාපාදේ එනවා. තීන මිද්දාදි කියනකොට ඒක බුදුරජාණන්ගේ ප්‍රශ්නය. ඒක බුදුරජාණන් කියනවා එහෙම රූප අරමුණක් ගණ්ඩේ කියලා අඩේට. එහෙම නැත්නම් අරමුණට ආලම්බණයට. එතකොට අපි යම් දවසක මේ නීවරණ පහ වෙනුවට රූපාරම්මණයක හිත බඳින්න පුළුවන් වුණොත් මේ ඉඳගෙන ඉන්න ඉරියව්ව ආස්වාද ප්‍රසආසේ පිම්බීම හැකිලිම ඇවිදිනකොට වම දකුණ කියලා එතකොට අපිට තේරෙනවා මේ රූපයක රූපාරම්මණයක හිත තියෙනවා කියලා කියන්නේ කාම ගුණත් නෙවෙයි කාම සංඥාවක් නෙවෙයි ඒක දුක්ඛාත්ම සූක්ෂම වෙච්චි මානසික තත්ත්වයක්. නිසා අරමුණකම හිත පවත්වන්න පුළුවන් හිත ආවොත් චිත්තක්ෂණ දෙකක් කමක් නැහැ. තුනක් කමක් නැහැ. තප්පර දෙක තුනක් හරි. ඒක විශාල ජයග්‍රහණයක්. එතකොට එයා මේ ආනාපානේ දඩමීම කරගෙන, පිම්බීම හැකිලිම දඩමීම කරගෙන, ඉඳගෙන ඉන්නේව දඩමීම කරගෙන, ශක්මන දඩමීම කරගෙන කාමේශා කාම සංඥා ප්‍රතිස්ථාපනය කරනවා. යම් වෙලාවක මේ විපස්සනා පැත්තට වැටුනොත් මේ බලාගෙන ඉන්න රූපයක් දඟ වෙන්න පටන් ගන්නවා. දැන් කාමේශා කාමසඤ්ඤාව දුරුවන් කරන්න ගත්ත රූපය දිගින් දිගට ඇසුරු කරනකොට ඒක ගෙවෙනවයි කියලා කියන්නේ බුද්ධ වචනයට කියනවා නම් දැන් රූපේ රූප සංඥාවෙන් ප්‍රතිස්ථාපන වෙනවා. රූප සංඥාවට යනකොට පේනවා අපි මේ කයෙහි මම සහ මම නෙවෙයි කියන සීමා මරියදාවල් නැති වෙනවා. කාලය පිළිබඳ හැඟීම නැතිලා යනවා. දේශය පිළිබඳ හැඟීම නැති වෙලා යනවා. ඒ වගේම මේ ධාතු ගුණ වගේක් තියෙනවා. ඒ ධාතුන් ඥාන පිළිවෙව අඳුරන්නේ ඒ ධාතුන් හොඳ නරක අඳුරන්නේ ඒ ධාතුන් සාධාන සාධාන අඳුරන්නේ නැහැ. ඒක ධාතු මට්ටමට යනකොට සදාචාරය හැදෙනවා. මෙතනදී තමයි යෝගාවචරය හුම්ම ගන්න බැරි තත්යකටපත් වෙන්නේ. යෝගාවචර සදාචාරය ඇල්ලුවොත් ධාතු අඳුර ගන්න යන්නේ. එයා හිතන මෙහෙම ඉතිරේක හොඳයි, මෙහෙම නරකයි, මෙහෙම ප්‍රියයි, මෙහෙම අප්‍රියයි කියලා. විපස්සනාදී පුංචි යෝනිසමස්කාරය හරහා අපිට පොඩි ලයිසන් එකක් දෙනවා බුදුහාමුදුරෝ. ඒ ධාතු මනසිකාරේ නාමයේ සදාචාර බිම තියපන් කියලා. අන්න එදාට මැරෙන්නේ නැතුව මේ කයින් අයින් වෙන්න පුළුවන්. නොමැරි ජීවත් වෙද්දිම මේ කයෙන් පැත්තකට වෙලා කය දිහා බලන අපි ඒකට කියනවා ප්‍රතිවේක්ෂණය කියලා තමන්ම දිහා තමන්ට බලන්න පුළුවන් තත්යකට එනවා. ඒකට සම්පූර්ණ පූර්ණ මානසික සෞඛ්‍යයක් අවශ්‍යයි. නැත්නම් පිස්සු ඩබල් වෙනවා. මෙතෙන්දි තමයි භාවනා කරනකොට සීසොෆෙනික්, බයිපෝලා, নানা ආකාර පැනික් ඇටැක් වලට යන්නේ තමන්ම තමන් පැත්තකටලා බලනකොට චර්ච දෙකක් වගේ තේ. දෙකක් වුණත් නම් හොඳයි. කීපයක් පේන්න පටන් ගන්නවා. අපි දවසකට වෙස්මුණු කීයක් මාරු කරනවා. එක එක චරිත රංගපානවාද මේ රංගපෑමෙන් ප්‍රകൃතියට ගිය ගමන් දැන් මම මොකාද මම කියන්නේ කියලා කොයි කෝට් එකද මේ වෙලාව ඇඳගන්නේ කියලා කොයි වෙස්මුණද දාගන්නේ කියලා තේරෙනකොට තේරෙනවා මේ ඉන්න ලෝකේ තේරම පිස්සන් කොටු කඩන එළියට ආව පිස්සු ටිකක් වගේ. ප්‍රകൃතියත් එක්ක බලනකොට මමත් මේ තරම් පිස්සු කෙලිනවනම් දවසකට මේ අනික් කට්ටියත් මේ විදිහට නම් ඇඳලා ඉන්නේ. අපි මරණ වේලාවට කොතෙන්ද බහින්නේ කියලා. එහෙනම් මේ කයින් පොඩ්ඩක් ඈත් වෙලා මේ රූපයෙන් ඈත් වෙලා පොඩ්ඩක් බැලුවොත් එදාට බලා ගන්න පුළුවන් වෙනවා manussත්වය වෙන දෘෂ්ටි කෝණයකින්. එහෙම නැත්නම් පිටේ ඉඳලා තමන්ම තමන් දිහා බලනවා වගේ. ඉතින් ඒ කටුකුරුන්ද ස්වාමීන් වහන්සේ කියනවා එදාට තමන්ගේම මිනිය බටහිරට ඔළුව දාලා අතක් උඩ අතක් තියාන මිනි පෙට්ටියක තැම්පත් කරද්දී තමන්ම ගිහිල්ලා තමන්ගේ මිනිහට අවසාන ගෞරවය දක්වන්න වගේ අනිච්චාවත සංඛාරා උපාද වය ධම්මිනෝ uppajjittvā nirucchanti tēsaං ූපසමෝ සුඛෝ කියන්නේ. තමන්ගම මිනිහදියා බලලා මේක පිටේ ඉඳලා වරනකොට ඔන්නෝමයි පේන්නේ කියන දවසේ තේරෙයි manuස්සත්වය කියන්නේ මොකක්ද කියලා. ඉතින් එතන මම ඒකයි කිව්වේ එතෙන් යනවා කියන එක ඇත්තටම භවනා ජීවිතේ ලොකු කඩෙන් කීපයක් පැන්නුවාට පස්සේ තමයි කියනකොට මේ රූප සංඥාවට එන්න පුළුවන් වෙන්නේ. එතකන් මේ මමයා පදනමක් අරගෙන අනු විනිශ්චය කරන්න පටන් අපේ කියන මේ දේශපාලනේ උතන තමයි තියෙන්නේ. අනුන්ගේ සුභසිද්ධිය හිතලා එනතයා මගේ කියලා හිතලා එනතයාට මම සුභසිද්ධිය දෙන්න ඕන කියලා ඒගේ ජීවිතේ ඇඟිලි ගන්න. මේක විතර භයානක අපරාධයක් මානව හිතේ තුප්පහි ගතියක් මීට වැඩි ඇත්තේ නැහැ. දාර්ශනිකව බලනකොට මේ අනුන්ගේ ජීවිතයකට ඇඟිලි ගහන එක තරම් ඒක ඇඟිලි ගහන්නේ මේ යාට මේ සුභ සිද්ධිය දෙන්න කියලා. එහෙම නැත්නම් යාට ඌට යමක් වමක් තේරෙන්නේ මට තේරෙනවා මම දෙන්න ඕනේ කියලා. ඒක තමයිලු මිනිස් ජීවිතේ තියෙන පාහරම ගතිය. තමනුත් ඉන්නේ ඒ වගේම කක්කවලක වැටිගෙන තමන් හිතනවා අනික් අයට මම උපදෙස් දෙන්න පුළුවන් තැනක ඉන්නවා කියන්නේ. එයා අර වගේ පවාරණය කළ උපදේශයක් ඉල්ලුවොත් දෙන එක වෙනම කතාවක්. මේකට කියන්නේ vested interest කියලා. තමා විහිින්ම තමන් පණව ගන්නවා. මම අරයට උපදෙස් දෙන්න තැනකට එන ඇවිල්ලා ඉන්නේ කියලා අර මනුස්සයා කැමති නැති වෙලාවදී උපදෙස් දෙනවා මේක තමයි මිච්ඡා වාචාවල භයානකම තැන. ඉතින් ඒ කාර්යයට අපිට තේරුණොත් දැන් මම ඇඳලා ඉන්නේ මම අයියා වෙලා ඉන්නේ මම දැන් අක්කා වෙලා ඉන්නේ මම දැන් මුදුන වෙලා ඉන්නේ මම මේ අරයගේ අනුන්ගේ බිස්නස් එකට මේ අත දාන්න හදන්නේ කියලා දාන්නවා නම් මං කියන එක තමයි ලොකෝ මෛත්‍රිය කියන්නේ. ඒක Tamanටත් මෛත්‍රියක්. ඒ ඉන්න සමාජයටත් විශාල ශාන්තිකර තත්ත්වයක්. හැබැයි ඒක බාහිරින් එක්කන පෙන්ලා දෙයි කියලා හිතන්න යන්න එපා. Taman දැනගන්න ඕනේ මම මගේ ගෝචරජ්‍යත් භූමියේ පන්නලා මට අදාළ නැති ශේෂ්ත්‍රවල අත තියන්න හදනවා. ඒක කාය කර්මකේ වෙන්න පුළුවන්. වචී කර්මකේ වෙන්නත් පුළුවන්. මනෝ කර්මකේ වෙන්නත් පුළුවන්. අන්න එතන මේ මලපණින එක දන්නේ කෙනාට ආර්යයන් වහන්සේ කියනවා. ඒ මලපණින එක දන්නේ නැති කෙනාට පුතඥය කියලා කියනවා. මම මේ ඉන්නේ අනුග ශේෂ්ත්‍රේ මට අදාළ නැත්නම්කට ගියයි කියලා දැනීම එනවනම් එයා මාර්ග ඥානයක් ලැබලා තියෙනවා. එයාට තේරෙනවා මේ අනවශ්‍ය වැඩක් මේ කරන්නේ අපි කියන අනුග සීනි කියනවායි කියලා. අනුග සීනි කිරිලක් ඕනේ. මම දැන් ඉන්නේ මට අදාළ නැත්නම් කියලා තේරුම් ගත්තොත් පුදුමාකාර ආරක්ෂාවක් තියෙනවා. එහෙම නැත්නම් අපි යායට නඩුවට කතා කරන්න යනවා පෙරක දෝරුකම් දෙනවා ගොඩ පෙරක දෝරුකම් දෙනවා ගෙදිට මරගාතේ ලෝකෙට පරගාසිතිය. ඉතින් මෙතනදී සරුවචන්හන්සේ මේ ප්‍රශ්නේ විසඳන්නේ භාවනාව හරහාමමත් නෙවෙයි මේ වංචනික ධර්ම හරහා. ෂට මායාවී වංචනික ධර්ම හරහා ඉතින් ඒක මේ අරිම චිත්ත බේද. අපි මේ සෙල්ලම කරගෙන යනකොට දැන් මම කොච්චරක් ඇඳලාද කියලා තමයි අපි සාමාන්‍ය භාෂාවෙදි කියන්නේ ඇඳපො ගමන් අපි එක එක කරන උපදෙස් දෙන්න පටන් ගන්නවා. ඒ උපදෙස් දීමේ අයිති වාසිනාවේ පණව ගන්න. පටව ගන්නවා. ඒක මේ Taman විහිං පටව ගන්න දෙයක්. ඉතින් මේක තමයි කැත්තම විදියට මේ මිෂනරි සර්විස් එකේ වෙන්නේ මිෂනාරි වැඩවල දෙයන්නාසි ගැන දන්නේ නැති කෙනා කොහොම හරි කරලා දෙයන්නාසේ විශ්වාස කෙනෙක් බවට පත් කරන්න පුළුවන් නම් ඒක තමයි යාට කරන්න පුළුවන් ලොකුම සේවය කියලා බහැලා වැඩ කරන්න පටන් ගත්තා පස්සේ මේ මිනිස්සුගෙන් මිනිස්සුගේ තියෙන අන්තිම තිරසං වැඩේ වෙන්නේ ඉතියි. ඒක තමයි මේ ඉතිහාසයේ ඇත්තට මානව ඉතිහාස කියන්නේ ඕකට. බටහිර සංස්කෘතිය කියන්නේ ඕකට. ඒගොල්ලන්ගේ වැඩේම මේ දෙවි කෙනෙක් හදාගෙන ඒ දෙවියන් අනුන්ට උපදෙස් අඳුනා දීමේ කටයුත්ත කොන්ත්‍රාත් එක අරගෙන ඒ සඳහා පුදුමාකාර දෙවිමක් කරනවා. ඒකෙල්ල මේ බුද්ධ ආගමේ ඉන්න අපටත් එනවා කියලා බෑ. මේ ਸਰවඥාන්සේ මෙච්චර ලස්සනට මේ නායගානික සද්ධාර්මයක් දීලා තියේදී අපිටත් වෙන පොම්බණ්ඩ එනවා මෙන්න මේ විදිහට දෙයනාංශී කියන විදිහට කටයුතු හරි කියලා. ඉතින් බෞද්ධයා තුළ පවා මේ නිදර්ශනයෙන් අරගෙන Taman සාතික කරගත්තේ නැති නිවනක්. Taman සාතික කරගත්තේ නැති මේ මාර්ගයක් ඵලයක් නැත්නම් සමාධියක්. මේ අනුන්ට පටවන්න හදනකොට අපි මේ ධර්මයේ වමතින් ඇල්ලුවා වෙනවා. මේ ධර්මය නුහුරු අතින් ඇල්ලුවා වෙනවා. එතකොට කරන්ට් එක වදිනවා. මේ වැඩේ කරන්නේ නැති වෙන්න අරසා වෙන්න මම මෙන්න මෙහෙම සාධක සූත්‍රයක් කියන්නම්. එතකොට මම හිතනවා මේ මම මේ හදාගෙන ආපු මේ තේමාවටත් ගැලපෙයි. මෛත්‍රියටත් උදව්වක් වෙයි. ඒ වගේම අපි මේ අනුන්ගේ වැඩ ගැන කතා කරන්න ගියාම කොච්චර නොදන්නවද කියන එක අපිට තේරුම් ගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. ඒ ත්‍රිපිටකයේ තියෙනවා ශාංක ධම්ම සූත්‍රය කියලා එකක්. ඒකෙදී සර්වචත්තනාංශ ළඟට එනවා නිකණ්ඨනාත පුත්‍රගේ ශ්‍රාවකයෙක් අසිබන්ධ පුත්‍ර කියලා. අවිල්ලාන් පස්සේ බුදුචනංශය ආව බාර ගන්න. ඒ නැත්තම් සතුරු සාමිච්චේ ඉදෙනවා. ඉතින් අහනවා තමුන් නැයේ දැන් තමුන්නාංශගේ ගුරුහත් එක්ක කටයුතු කරනකොට ගුරුවරයා යම් යම් ශික්ෂාපද හික්මීම් දේශනා කරනවා කියලා. එතකොට මේ අසුබන්ද පුත්‍ර කියනවා අපේ නිගණ්ඨනාත පුත්‍ර නැත්නම් මහාවීර අපිට කියනවා සතු මරන්න එපයි කියලා. එයා කියනවා යෝකෝචි පාණං අතිපාතේති. යම් කිසි කෙනෙක් ප්‍රාණාතිපාතේ කරනවා නම් සබ්බේතේ ආපායිකා නිරේිකා. යමෙක් සතෙක් මරනවා නම් ඒකාන්තයෙන් අපාගත වෙනවා. ඒකාන්තයෙන් නිරේට යනවා. යමෙක් අන්සත් දෙය ගන්නවා නම් ඒකාන්තයෙන් අපායට යනවා. ඒකාන්තේ නිරේට යනවා. යමෙක් කාමීත්‍යාචාරය කරනවා නම් ඒකාන්තෙන් අපාගත වෙනවා. ඒකාන්තේ නිරේට යනවා. යමක් යමක් වැඩිපුර වැඩිපුර කරනවාද ඒ අනුව තමයි යාගේ මරණය තීන්දුව වෙන්නේ කියලා. යාගේ ධර්මතාවය බුදුසසුන සඳහන් කරනවා. ඒතර බුදුසසුන ආංශේ ආනන්ද හඳුරෝදී අහනවා ආනන්ද ඔය විදිහට බැලුව කවුරක්වත් අපාය යන්න බෑනේ. අපි උදේ ඉඳලා හැන්ද වෙනකම්ම සත්තු මරමරා ඉන්නේ. බහුලීගත කරපු දේ අනුව නම් අපායට යන්නේ. අපි උදේ ඉඳලා හැන්ද වෙනකම් මෙලෝ යකේ සත්තු මරන්නේ කරන්න බෑ. හොරකම් කරන්නේත් නැන්නේ කාමීත්‍යාචාරය වුණත් දවස පුරාම කරන්න බෑ. ඒ නිසා ওই විදිහට කියොත් නම් ආනන්ද කවුරක්වත් අපායට යන එකක් නෑ නේද කියනකොට අර අශිබන්ද පුත්ත ඔළුව පහත් කරගෙන යාගේ පරාජය බාර ගන්න. යමක් යමක් යන් යන් පෞලී කරති තන්තං උපනීති යමක් යමක් වැඩිපුර කරන දේ අනුව අපාගත වෙනවා ඒක තමයි තීන්දුව කරන්නේ. ඉතින් බුදුසසුන කියනවා මිනිස්යා ස්වභාවයෙන් සදාකාලික සතුට කරන්නේ නැහැ. ස්වභාවයෙන් දවස පුරාම හොරකම් කරන්නේත් නැහැ. ස්වභාවයෙන් දවස පුරාම කාමීච්ඡාචාරය කරන්නේත් නැහැ. වැඩියෙන්ම කරපේ කනුව නම් අපායට යන්නේ ඒක එක්කත් අපායට යන්න බෑයි කියලා. කියලා දැන් සාකච්ඡාව එනෙහි කියනවා. ඒකෝට සර්වජන් වහන්සේම ආරම්භයක් දෙනවා කදාචි කරහචි ලෝකේ උපජ්ජේ තථාගතෝ සම්මා සම්බුද්ධෝ මේක ඉතාම කලාතුරකින් මේ ලෝකේ තථාගත සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වෙනවා. උන්වහන්සේ ශික්ෂාවක් දේශනා කරනවා. ඉතින් ආනන්ද සාංශේ සූර සකස් කරලා ඒකාංශ කරලා වැඳලා අවසරයි ස්වාමීන් වහන්සේ අප කෙරේ අනුකම්පා කරලා ඔබ වහන්සේ දෙන ශික්ෂා අපට කියලා දෙන්නේ කියලා. එතකොට බුදුන්සේ කියනවා මමත් කියනවා ආනන්ද සතුම් මරන්න එපා ඒක හරි කැතයි. මේ අපාගත වෙන්න ඉඩ තියෙනවා කියලා. හොරකම් කරන්න එපා ඒක හරි කැතයි. අපාගත වෙන්න ඉඩ තියෙනවා. කාමීච්ඡාචාර කරන්න එපා. නැත්නම් බොරු කියලා හිතන පරිදි කියන්න එපා. ඒක හොඳයි. ඒකට ඒක අපාගත වෙන්න ඉඩ තියෙනවා. නමුත් මේ කරන හැම කෙනාම අපාගත වෙනව නම් මේ ලෝකේ කවදාකවත් නිවනක් තියෙන්න බෑ. මම මේ ලෝකෙට එන්නේ අන්නේම සතුම් මරණ කෙනෙක් දැකලා එයා බාර ගන්න කැමති නම් මම සතුම් මරලා තියෙන එක කතා ඒක නිවන් යනවා කියලා ඒක කලියුත් මොකද්ද කියලා දෙන්න. එහෙනම් මම එයාට කියනවා අපේ දාන දීපන් කියලා. මම සතුන් මරලා තියෙනවා මම ඒක බාර ගන්නවා මම ඇති වැරද්දා බුදුහාමත හොඳ නැහැ කියන එක විනය නැහැ කියලා සදාචාරය නිසා යා එදා ඉඳලා અભේදානේ පුළුවන් තරම් බලනවා අර වෙච්ච පාඩුව සංසිඳවන. හොරකම් කරුවයි කියලා යමකෙක් දන්නවනම් දාන දෙන්නේ කියලා. පුළුවන් තරම් අනින් සතු කෙරේ මෛත්‍රියෙන් දාන දෙන්න. කාමීත්‍යචාරය කෙරුවා කියලා දන්නවනම් කාමස්තුන්ට ආරක්ෂාව සලසන්න. බුරු කිව්වයි කියලා දන්නවනම් මේ දවස් බුරු කියන්න එපා. මිනිස්සු සත්‍ය ප්‍රකාශ කරන මේ විදිහට මානවයව සාක්ෂි කරගෙන තමන්ගේ අසල්වැසි ජනතාව සාක්ෂි කරගෙන පුළුවන් තරම් අපේ දාන දෙනවනම් පුළුවන් තරම් ආමිෂ දාන දෙනවනම් පුළුවන් තරම් කාම වස්තුන්ට අරසාව දෙනවනම් පුළුවන් තරම් බොරුවෙන් කේලමින් හිස්සචනෙන් පරිසචනෙන් අයින් වෙලා ජීවත් වෙනවනම් ඒ කියන්නේ පරසත්තානං හිතානුභව ලක්ෂණා මෙත්තා අන්සතුන් කෙරේ හිත මෛත්‍රී භාව පැතිරීම කරනවා. කරන්නේ කොහොමද? මම සතුන් මරලා තියෙනවා. ඊට පස්සේ මරන්නේ. මම සතුන්ට අබේ දෙනවා. මම හොරකම් කරලා තියෙනවා. මම ඊට පස්සේ හොරකම් කරන්නේ. මම දාන දෙනවා. මම කාමීච්ඡාචාරය කරලා තියෙනවා. මම කාගවත් කාම වස්තුන්ට බලාත්කාරකම් කරන්නේ අර්ශාව දෙනවා. බොරු කියලා හිතකින් නරකනවා වළක්වනවා කිව්වට පස්සේ මෙහාට අර වැරදි කරපු කෙනාට බුදු උපදේශය ලැබුණාට පස්සේ ඒකේ අනිත් පැත්ත කරන්න වැරදි නොකරපු කෙනාට වැඩි ගැම්මක් එනවා. ඒක තමයි චණ්ඩාශෝක රජුරෝ ධර්මාශෝක වුණාට පස්සේ මුළු ලෝකෙම ආදර්ශමත් රජ කෙනෙක් වුණේ. දුක්ඛගාමිනී මුළු ලෝකෙම බුද්ධ ශාසනය ලංකාවේ බුද්ධ ශාසනය හැදුවේ ඒ තරම දුෂ්ටෙක් වුණා ඉස්සෙල්ලා. අඟුලිමාල ගණන් කර කර 999ක් මරුව ගණන් නොකර කොච්චරද දන්නේ නැහැ. හැබැයි මහේ ශාක්‍ය මහරහතන් වහන්සේ නමක් උනේ උන්වහන්සේ දන්නව කරපු වැරද්ද. ඊට පස්සේ බුදුන් හම්බුණා. බුදුසසුනාංශගේ ක්‍රමවේදය කියලා දුන්නා. බුදුජානනාංශේ ඒක කියපු ක්‍රමවේදය සතුන් නොමරපු කෙනෙකුට වැඩිය ඡණ්ඩාශෝකකට සාමාන්‍ය අශෝකට වැඩිය ඡණ්ඩාශෝකට තේරෙනවා. ඒ කාලිංග යුද්ධයේදී කරපු සත්ව ඝාතනේ දන්නවා. ඊට පස්සේ සතුන් නොමැරීමේ ධර්මයක් තියෙනවා. බුද්ධ ආධ්‍යාත්මනසල ගරු කරනවා. ඒ නිසා ඊට පස්සේ අබේදීපන් කිව්වහම අශෝක ධර්මයේ ගල්වල කොට කොට පතුරවන්නේ අර Tamanට ඇති වෙච්චි guilty conscious කියන්නේ එහෙම නැත්නම් වරද්දා ගත්ත දැන් බුදුන් ඉන්නවා ධර්මයේ දුන්නා. එයා ඊට පස්සේ කරන්නේ වල ගොඩලි සමතලා වෙන කාලයකට. මෙන්න මේ විදිහට කරනකොට ਸਰවඥාන්සේ සඳහන් කරනවා දවසක් එයි. එයා කරපු පව් ප්‍රමාණය ඉක්මවලා අසීමිතව පින් කරන්න ගියාම එතකොට බුදුරජාණන්සේ ශංක ධම්ම සක්ඛණ්ඩේ උපමාවක් ගන්නවා. ඒතර කියනවා හිතන්න ආනන්ද යම් කෙනෙක් හගිඩියක් කරන ගඳක් උඩ නැගලා දකුණු දිශාවට නැගෙනහිර දිශාවට හග්ගෙඩිය පිඹින්න ගත්තොත් ඒ කොච්චරක් දුරට ආලෝකය මේ සද්දේ පැතිරෙනවද? බටහිර දිශාවට සද්දය හග්ගෙඩිය කියලා පිඹින්න ගා කොච්චරක් දුරට පැතිරෙනවද? නැගෙනහිර දිහාවට බටහිර මේ උතුරු දිහාට දකුණු දිහාට අන්න ඒ වගේ මේ මිනිස්සයා කොයි හරි දවසකම ඇතින් වැරදිලා තිබුණා දැන් මම බුදුහාමුදුරන්ගේ බණ ඇහුවා බුදුජානක මට කලියුත්ත කියනවා කියලා අසීමිතව ඒ කාය කර්ම වැචි වැඩි වච කාය කර්ම වැඩි වචී කර්ම වැඩි මනෝ කර්ම වෙනුවට හරි සම්මා වාචා සම්මා කම්මන්ත සම්මාජීව කරන ගත්තොත් ඒ මිනිස්යාගෙන් ඇතිවෙන සාමය ලෝකෙට ප්‍රමාණ කරන්න බෑ ඒ නිසා ඒ කෙනාගේ අර සම්පූර්ණ කරපු කර්ම අහෝසි වෙලා එයා නිවනට යන්න කිට්ටු තැනකට එනවා ඒක නිසා එක තැනකදී ਸਰවඥන්සි කියනවා ඒ වගේ පව් කරපු කට්ටිය දිවි ලෝක යනවා පින් කරපු කට්ටිය අපායට යනවා මේ පින් කෙරුවා කියලා මහාන්තරකම් තියාගෙන පඬිතරම් කතා කරගෙන ඉන්න මිනිසයා අර පව් කරපු මිනිසයා තරම් සංසාරේ බය තේරුම් ගන්නෑ පව් කරපු මිනිසයා පව් කරපු ප්‍රමාණය දැනගෙන මෛත්‍රී කචී කර්ම කාය කර්ම මනෝ කර්ම තේරුම් ගත්තට පස්සේ එයාව නතර කරන්න කාටවත් බෑ ඒකේ නා ඊට පස්සේ ලෝකයා නම් තාම කියන හැදිච්ච gedර නැහැදිච්ච එකයි කියලා. නමුත් මේ මනුස්සය කරගෙන යන වැඩේ නිසා එයා සබ්‍රක්‍මචාරින් වහන්සලාට විතරක් නෙවෙයි කාය කර්ම වචී කර්ම මනෝ කර්ම පවත්න්නේ කුරාහුගේකටවත් ඊට පස්සේ හානි කරන්නේ නැතුව අරගෙන යනවා. ඒ නිසා අපි මේ අනු කවුරු හරි සතෙක් මරනවා දිහා බලලා අපි මේ මනුස්සය සදාකාලිකට අපාවට ලක් වෙනවා කියලා කියනවනම් අපි සරුවච්චන් වහන්සේ ගෝලියකට වැඩිය නිගණ්ඨනාථේ ගෝලිය බාටපත් වෙනවා. ඒකලා අපි එයාට විනිශ්චය කරන්නත් හදනවා. මේ විනාශය සතුන් මැරුවත් ඔය අපාගත වෙන්න ඕනේ කියලා. හැබැයි බුදුරජාණන්සේ ඒක අනිත් පැත්තට කියනවා. ආනන්ද මේ වගේ උපදේශයක් ලැබවපු නැති කෙනෙක් සතෙක් මරලා ඒ සතා මැරුවෙක් ගැන පශ්චාත්තාප වීම පශ්චාත්තාපයෙන් ගත කරොත් අනිවාර්යයෙන්ම අපාගත වෙනවා. අපිට වෙලා තියෙන එකයි. අපි ඇතින් වැරදිලා හරි කුඹියක් පොඩි වුණොත් හරි මොන හරි වෙච්ච ගමන් අපි ඒ පව් සමාදන් වෙනවා. අයියෝ මගේ ඇතින් කුඹියක් වුණා. අයියෝ මගේ ඇතින් කුඹියක් වුණා. අයියෝ මගේ ඇතින් කුඹියක් වුණා කියලා ඕකම සමාදන් වෙනවා නම් ඒ වෙනුවට මේ සතිය පිහිටවනවා බණ භාවනාවක් කරනවා ඒක අහෝසි කරන්න ක්‍රමයක් තියෙනවා ඒක වලගොඩේ සමතලා වෙන්න පින් කෙරුවා නම් ඕක පැත්තකට දාන්න පුළුවන් කියලා ක්‍රමය අද බුද්ධ ආගමේ නැහැ කියලා දෙන්නෙත් නැහැ කියලා දෙනවා නම් පව්කාරයෙන්ද ගල් ගහන්න ඕන කමක් නැත්තේ අපිට කියලා දෙන්න පුළුවන්. එතකොට මට මගේ පුද්ගලික අත්දැකීම තමයි එහෙම පව් කරලා පශ්චාත්තාප වෙන තරුණයෙකුට හෝ තරුණියකට ඕක නැති කරලා නිවනට පාර දෙන්නයි බුදු කෙනෙක් කියන්නේ මේ හොඳ අයට හොඳ කියලා දෙන්න නෙවෙයි මේ කඩප්පුලියන්ට හිතුවක්කාරයන්ට පාර පෙන්නලා දෙන්නයි බුදුහාමුදුරුවෝ ඒ කට්ටියට ඒ විදිහට දෙන්න පුළුවන් නම් මම හිතනවා අද කුඩු ගහන්න යන එකක් නැහැ කියලා තරුණ. අසහනයට බොණ්ඩ යන එකක් නැහැ කියලා තරුණ. අසහනයන්ට වෛශ්‍යාවන් පිටිපස්ස යන එකක් නැහැ කියලා. මොකද මේ බුදුරජාන් වහන්සේ පෙන්නන මේ ධර්මය කුඩු වලටත් වැඩිය ආශික්. මම කියන්නේ සූස්තියක් තියෙනවා. කුඩු ගහනට වැඩිය සූස්තියක් මේකේ තියෙනවා. වෙන කරන ඕනම දෙයකට වැඩිය දෙන හැබැයි මේක අල්ලන්න ඕනේ මම තින්නම් අල්ලන්න. අල්ලන්න මේ කහ කෑල්ල දෙකට කැඩුවා වගේ මේ පෙන්ලා තියෙන ධර්මයත් එක්ක බලනකොට අපිට කොච්චර ලේසිද මම ඒක අවතක් හේරුවක් කරන්න වෙන්නේ නැති. මේ අපිත් එක්ක භාවනා කරන අයට ඒගොල්ල මොන වැරද්දක් තිබුණත් මාත් මිත්‍යා දෘෂ්ටික නෙවෙයිනේ මේ මනුස්සයිලා අඩුගානේ උත්සාහයක් ගන්නවනේ. ඒ නිසා මේ අඩුගානේ ඒ පැයේ නලිය නලිය හරි කමන්නේ. කතා කරන්නේ නැතුව ඉන්නවනේ කියලා මේ මනුස්සයා කරන මේ උත්සාහය මුදිතාවෙන් සමාදම් වෙන්න යනවනම් කොයි කෙනා වුණත් කරන හොඳ ටික විතරනේ අපි සමාදම් වෙන්නේ. මේ භාවනා කරන්න ඇවිල්ලා අරක කෙරුවා මේක කෙරුවා කියලා ඒ කෙනෙක් කරන වැරදි වලට ඉක්නරක් කරගත්තොත් ඒකට කියනවා අකුසල සමාදානය කියලා. ඉතින් අකුසල සමාදානය තමයි සිංහල බෞද්ධයාට තියෙන ප්‍රධානම පිළිකාව. මොන જાතියෙන් කෙරුවක්වත් එයාට මේ වෙච්ච වැරද්ද හදන්න පුළුවන්. එහෙම නැත්නම් මේ භාවනා කරනකොට ඒක මකන්න පුළුවන් කියන එක බාර ගන්නම කැමතියි. ඒ බුරුම ස්වාමීන් වහන්සේ දෙනවා මෙන්න මෙහෙම සමීකරණයක්. ඒ ස්වාමීන් වහන්සේ කියනවා ඒක ඔය මාළුන්ක පුත්තු සූත්‍රයෙන් ගන්න පුළුවන් ඒ සමීකරණේ හැදිලා තියෙන හැටි. නමුත් ඒ ශාන්ති බොහොම සරලව කියනවා. අපි භාවනාවට වාඩි වෙනවා. ආදත් තිබුණ ප්‍රශ්නයක් මේ කම්තාන් සුද්ධ කරනට අපි අල්ල විශ්කොල දැම්ම ප්‍රශ්නේ. එහෙමනම් කරන්න හොඳ නැහැ. ඉතින් කොහොම හරි විසුණා. කෙසේ නමුත් මේ භාවනා කරන්න ගියාම ඔන්න සද්දයක් ඇහෙනවා. සද්දයක් ඇහිච්ච ගමන් අපි දන්නවා දැන් අරමුණේ නෙවෙයි හිත තියෙන්නේ. නැත්තම් මට ඉන්න ඕන වෙලා තියෙන්නේ. අපි කියමු ආනාපාන කියලා ඔන්න සද්දෙට හිත ගියා. සද්ද හිත කියලා යම් තැනකදී මේ යෝගාවචරයට මේ ගිවිසගන්නේ තියෙන්නේ මම මේ භාවනා කරන්න ආවේ සද්දාහන්න නෙවෙයිනේ ආනපන ඉන්නනේ ඔන්න සද්දයා ඉනකොට තේරෙනවා මගේ හිත පිට ගියයි කියලා. දැන් එතකොට යාට අවස්ථා දෙකක් තියෙනවා. පශ්චාත්තාප වුණොත් අයියෝ මගේ හිත පිට ගියයි කියලා දිගින් දිගටම දිගින් දිගටම ක්ලේශ වීදි දුවනවා හිතේ. ඒක තේරුම් ගත්තොත් මම හිත පිට ගියේ මම අහලා නෙමෙයි මගෙන් අහලා නෙමෙයි කර්මා මේ චේතනාපූර්වක නෙමෙයි සද්ද ප්‍රිය නිසා සබ්ජෙට ගියා මම මේ පශ්චාත්තාපය පැත්තක තියලා මට නැවත යන්න බැරිද ආනාපානට කියලා බැලුවොත් ඕනම කෙනෙකුට ආනාපානට එන්න පුළුවන් ඒක මානව අයිතිවාසිකම ඒක අපි ලද්ද දෙයක් ඉතින් කවදා හරි හිතන්න කියනවා එයා සද්දෙන් ඉස්සලත් හිටියේ සතිය නැත්නම් ආනාපාන සතිය සබ්ජෙට ගියා ඊට පස්සේ පශ්චාත්තාප වීමේ කතපුරුද්ද නැතුව එයා තේරුම් ගන්නවා හිත ගෝචරජ්‍යත භූමියේ නෑ. මගේ තාත්තගේ බූදලේ නෙවෙයි ඉන්නේ මං අනාරක්ෂිත තැනක. ඒ නිසා මට පුළුවන් හැකියාවක් තියනවාද? පශ්චාත්තාප වෙනව වෙනුවට නැවත හිත මගේ ගෝචරජ්‍යත භූමියට ගේන්න. අපි කියමු ආනාපානෙ කියලා. නැවත ආනාපානෙ ගෙනාට පස්සේ ආනාපානෙ අර කලබලයක් නැතුව අර තියෙන ගානටම තියෙන ආපහු එක දිගේ යන්න පුළුවන් නම් ශබ්දය ඇහිම නිසා කෙලස් වෙලා නැහැ. සද්ද ඇහිීම නිසා එන්න තියෙන කෙලෙස් නූපන්න අකුසල් නොයිපද වෙන ක්‍රියාවලිය ඒක තමයි. ඒක නිසා මේ යෝගාවචරය සද්දෙන් නෙවෙයි කෙලසෙන්නේ සද්ද ඇහුවයි කියලා ගන්න පශ්චාත්තාප. මේ පශ්චාත්තාපයේ තීර තාකල් බුදුරු දාස්කණන් දැක්කත් අපි වෙච්ච වැරද්ද කෝක වෙතත් ඒ කියන්නේ නැවත නැවතත් පශ්චාත්තාපී මහරහා සාධ්‍ය කරපේ කරණත් බයි. සද්දෙට ගියේ තමන්ගේ හිතටත් බයි. හරියට මේ තමන් හිතලා ගියා වගේ. මේ নানা ආකාර නඩු විසඳන්න ගියාට කවදාකවත් එයාට හිතෙන්නේ මේ ශබ්දෙක් කලබල වෙච්ච හිත නැවත ආනාපාන ගන්න පුළුවන්. ඒකට රෙසිලියන්ස් කියලා කියනවා. ඒක ස්නායු වෛද්‍ය විද්‍යාවේ හැටියට ඒක සිද්ධ වෙන පියවර දෙකක් අඳුරගෙන තිනවා යෝගාවචරයට කලින් උපදෙස් දීලා කෙරුවොත් මෙහෙම භාවනා කරනකොට ෆන්ක්ෂනල් MRI ස්කෑන් එකට දාලා වැඩ තියෙන රූප බලන්නයි හැබැයි ඒක තැනකදී මම මේව සද්දකින් බාධා කරනවා. බලන්න නැවත ආය රූපෙට රූප වල හිටප ගන්න ගන්න පුළුවන් තියෙන ක්‍රියාවලිය බලනකොට ස්නායු වෛද්‍ය විද්‍යාවේ හැටියට ඒගොල්ල පියවර දෙකක් හඳුනාගෙන තියෙනවා. විනේ තියෙන පියවර හතක්. පියවර හතරකින් විස්තර කරනවා මං වැරදි තැන ඉන්නේ මට හරි තැනට එන්න පුළුවන් මෙන්න ක්‍රියාවලිය මෙන්න ආවට පස්සේ මම ප්‍රත්‍යක්ෂණය කරන්න මෙහෙමයි කියලා ඒ හතර බලනකොට පේනවා සරුවචනාංශයේ මේ දීලා තියෙන උත්තරේ ඕනම කෙනෙකුට වළංගුයි ඕනම කාලයකට වළංගුයි ඕනම කෙනෙකුට අත්දකින්න පුළුවන් ඒ නිසා Tamange හිත පිට ගියයි කියලා අචේතනිකව නම් ගිහිල්ලා තියෙන්නේ සිපව් සමාදන් වෙන්න ඕන කමන්නේ තමන්ට තියෙන්නේ සචේතනිකව අර තමන්ගේ ගෝචර රාජ්‍යත්ව භූමිය නැත්නම් ආරක්ෂක භූමියට ගෙනලා තැම්පත් කරලා බලන්න පොඩ්ඩකට එළියට ගිහිල්ලා ගෙදෙට්ට තම ගෙදර ආපු කෙනෙක් වගේ වැඩේ කරගෙන යන්න පුළුවන් නම් එයා තේරුම් ගන්නවා සමාව වීම සහ සමාධීම Taman තුලින් පටන් ගත්තා නම් එයා තුල ඇති වෙන සම්මා දිට්ඨිය හරහා එයා තුලින් ඇති වෙන සම්මා සංකප්පය හරහා තව කෙනෙක් භාවනා කරනකොට දැඟලුවයි කියලා එයා දන්නවා ඉතින් කවදා හරි මෙයා තේරුම් ගත්තොත් එයා තේරුම් ගනී දවසක ගන්නකම් ඔහම තමයි. ඒක බැනලා ඇති වැඩක් නෑ. යාට සමාව දෙන්න කියන්නේ කියලා දෙන්න ඕනේ. හිත පිට ගියේ හිතලා නම් වැරදි. පිට පිට ගියේ අචේතනිකව නම් පශ්චාත්තාප වෙනව වෙනුවට ආපහු Taman හිටපු අරමුණට එන්න පුළුවන්කම තියෙනවනම් මේක අල්ලගත්ත දවසේ නිවන් නොදැක්කට නිවන් දැක්කා වගේ තියෙනවා. එහෙම නැත්නම් මම කියනවා අපේ සිංහල කවියක් කියනවනේ උපන්දාසිර කරපු පවු නැත වරක් වැන්දොත් කැලණියේ කියලා. ඒක කියන්න පුළුවන් උපන්දාසිර කරපු පවු නැත සතිය පිහිටපු මේ ක්ෂණේ කියලා. සතිය හරියට පිටව ගන්න දන්නවා මොන වැරද්දක් කරත් ආපහු ගන්න පුළුවන්. මං ගියා මේ ළඟදී මේ ජලිකඩ ඉහළ ගෙදරට. ඒකේ හිටිය ඇත්තටම ත්‍රන්තිපියන් 3000කට වැඩි පිරිසක් ඉඳලා තියෙනවා. අහම්බෙන් දවසක් මට දෙන්න පුළුවන් වුණේ ඊට පස්සේ නෝටිස් එකක් දාලා තිබුණා ස්වාමීන් වෙනවා භාවනා කරන කැමැති කට්ටියට එන්නේ කියලා. 114ක් විතර සෙනග හිටියා. ඒක හරිම ලස්සනයි ඒක බලන්න. අන්තිමට තමයි මම දැනගත්තේ ඔක්කොම මරණ දඬනේ නියම වෙච්ච කට්ටිය. මරදඬේ නියමිච්ච නැති එක එක්කත් භාවනාවට ඇවිල්ලා නැහැ. ඒකයි ඒක ලස්සන වැඩි. උණ්ඩ ගෙවල් තියෙනවා. උණ්ඩ කල්පනා කරන්න දුන්නා. දැන් මරදඬේ වෙච්ච ඔක්කොම ඇවිල්ලා හිටියා. හරිම ලස්සනයි සාදු කියන හැටි හරිම ලස්සනයි වැඩ කරන හැටි. ඉතින් මම කතා කරලා කිව්වා මම මමත් කරගෙන ගිය වැඩවල හිටියා නම් මමත් මහවුලුගේ තපින්ට වැඩ කරපු මිනිහෙක්. කර්මෙට මම අහුනේ නැහැ. ඒක නිසා මගේ හිත කවදාකවත් මට දෙස් දෙන්නේ නැහැ මම මේ පව් කෙරුවයි කියලා. මොකද මට බුද්ධ ධර්ම අහුණාට පස්සේ ඒක මට හම්බුනේ ක්‍රියාශක්තියක් විදිහට. මේ ශද්ධාවෙන් බාර ගන්න කරේ කියන්නේ එකක් නෙවෙයි. ඔබ කරපු පව් වලට ගෙවපන්. මට ඒක හොඳට පැහැදිලි මේ ගමනේ යනකොට වගේ වෙනවා කියලා. ඒ නිසා ඕගොල්ලොත් බරපතල guilty conscious තියෙන මිනිස්සු දැන් මේ මරණයක් කරලා මරණ තීන්දුව ඇවිල්ලා තියෙන නිසා මම උපමාවක් කියලා දෙනවා උත්සාහ කළ බලනකොට ගෙවන්න පුළුවන්. විවන්නේ කරන්නේ කොහොමද? ඇවිදිනකොට වම තියෙන්නේ වම, දකුණ තියෙන්නේ දකුණ කියලා පියවර කීයක් යන්න පුළුවන්ද බලන්න. වම තියෙන වෙලාවේ වම දන්න වෙලාවේදී වාගේ හිතේ කෙලෙසක් තියෙන බෑ. හත්ෙක් මරලා තියෙන පුළුවන්, මනුස්සෙක් මරලා තියෙන පුළුවන්. සුප්‍රීම කෝට් ජජ් කෙනෙක් ඔයාව මරන්න තීන්දුව කළා තියෙන පුළුවන්. නමුත් ඔයාට උත්සාහ කරලා බලන්න පුළුවන් නම් වම තියෙන වෙලාවේ වම දකුණ තියෙන දකුණ කියලා. ඒකෙන් පැහැදිලිව පේනවා අර පව් ගෙවන්නේ. බැරි නම් බුදුහමදු වැරදි. ඉතින් ඊට පස්සේ පළවෙනි වතාවට ඒගොල්ලෝ ගොඩක් භාවනා කරලා තිබිලා තියෙනවා. පළවෙනි වතාවට මේගොල්ලන්ට සක්මන් කරන්න දුන්නා. සක්මන් කරලා ඇවිල්ලා ධර්ම සාකච්ඡා කරන වෙලාවදී එක මනසෙක් කියනවා ඇත්තටම ස්වාමීන් වහන්සේ මේ භාවනා කරපුවාම එහෙම පව් සමා කරන්න පුළුවන් වෙයි. නැත්තම් මේ සිල් නැතුණත් කමන්නේ භාවනා කරන්න පුළුවන් කතාව අහලා නම් තිබුණා. ඔබ වහන්සේ මේක වචනෙම මතක් කරා මම මේ වාත අත්දැක්ක ස්වාමීන් වහන්සේ. මම අද සක්මන් කරනකොට මට හොඳටම තේරුණා වෙනදාට වැඩිය පියවර ප්‍රමාණයක් වම දකුණ වම දකුණ වම දකුණ. ඒතර මට ඇතිවෙච්ච සතුට මෙතිකයි කියන්න බෑ මොකද මන් දන්නවා දැන් මේ සතිය පිහිටුවගත්තට පස්සේ ආයේ මේ අතෙන් පයින් ආය අපරාධයක් පවක් අකුසලයක් කරන්න එපා. මම අද විනිශ්චය කරනවා ස්වාමීන් වහන්සේ මේ විදිහට ක්‍රමයක් අපිට බුදුහාමර කියලා දීලා තියෙනවා නම් මේ ඉදිරියට දැන් සීල් සමාදන් වෙන්න මම වග බලා ගන්න ඕනේ ආත්මම අත්දැක්කා කොච්චර මං නරක මිනිහෙක් වුණත් භාවනා අත්දැකීමක් ගන්න සතිය පළපදියම් කරගන්න ඒක බාධාවක් නෑ මං හිතන්නේ ඔක්කොටම කරන්න පුළුවන් කියලා ඔක්කොලා හැකි එකෙක් ඉන්නවනම් බුදුහාමුදුරු දිනු බෞද්ධයක් කවදාවත් කරන්නේ නැහැ මොකද බෞද්ධයා කරන්නේම අර මංස මිනිමරපු නිසා වෙන්නේ තිය හරියන්නේ නැත්තේ කරපු වැරදි ගැන පශ්චාත්තාප වෙන එකම තමයි කරන්නේ ඒකේ සැරව ටික තමයි අනුන්ගේ වැරද්දක් දැකලා සමාව දෙන්න බැරි කම. නිසා කවදා හරි අනුන්ගේ වැරද්දක් දීලා සමාව වෙන්න නිකන් නිකන් ඇබ්බැහියට කරන්නකෝ. සම්මා දිට්ඨි සම්මා සංකප්ප නැතුව ඇති. ඒක තමයි දේවගතිය කියන්නේ. අන්තිමට ඒ කෙනාට පුළුවන් වෙනවා තමන්ගේ වැරදි වලට සමාව දෙන්න. ඒක විපස්සනා වෙද්දී පෙන්සලෙන් ලියලා ඉදේශරකින් මැකෝගේ මකන්න පුළුවන්. අන්න එතකොට තේරෙනවා මේ ධර්මයේ කියන කවුරුත් 2600ක් ගියාට එහෙම පිළුණු වෙලාවක්වත් පුස්කාලවත් නැහැ. කහ කැල දෙකට කැඩුවා වගේ තියෙනවා. හැබැයි ඒක හරි ක්‍රමයට යොදලා කරන්න පටන් අරගත්තොත් තේරෙනවා තමන්ගේ භාවනාව හරිනම් අවට පරිසරයට good vibration එකක් යනවා. ඒකට කියනවා good vibes කියලා. ඒ good vibration එක නැත්නම් අහ අවත ඉන්න පිරිසට ඇති වෙන මේ ශාමය මේ කෙනා මේ කෙනාට චෝදනා කරන්න පුළුවන් භාවනා කළා තනියම නිවන් දකින්න හදන කෙනෙක් කියලා නෑ. එයා භාවනා කරනකොට ඇති වෙන ඒ පිරිසුදු කම්පන වේග සතා සර්පයකට තියෙනවා. ගහ කොළවලට තියෙනවා. අපරාධ කරන්න හොඳටම තියෙනවා. පොඩි දරුවන්ට හොඳටම තියෙනවා. නාකින්ට නාකිච්චන විතරයි තේරෙන්නේ නැති. උන්ට කොච්චර කිව්වත් තේරෙන්නේ. ඒක නැති පැත්ත තමයි බලන්නේ. ඒ නිසා පවුල් එකේ එකෙක් භාවනා කරුවොත් ඇති. ඔෆිස් එකේ එකෙක් භාවනා කරුවොත් ඇති. මුළු ඉස්කෝලේක එකෙක් භාවනා කරුවොත් ඇති. ඔක්කොම භාවනා කරන්න ඕන නැහැ. ඒ මනස අපේ තමයි තියෙන්නේ මේ පරිසර දූෂණය වෙන එකට උත්තරේ. මේ ලෝකේ රත්න එකට උත්තරේ. මේ ඕසෝන් ලේයරේකේ උත්තරේ. ওই ජාත්‍යන්තර සම්මානවල නෙවෙයි තියෙන නිසා අපි එක චිත්තක්ෂණයක් සතිමත්ව ගත කරනවා කියලා කියන්නේ. අපි එක චිත්තක්ෂණයක් මට මම මෛත්‍රී කරගෙන ඉන්නවයි කියලා කියන්නේ. එක චිත්තක්ෂණයක් මාත් එක්ක මම ඉන්නවයි කියලා කියන්නේ මේ ලෝකයේ තියෙන විශාල බරපතල ප්‍රශ්නෙට අපේ කරන්න පුළුවන් පුංචි සම්මාදම කියලා කියන්න පුළුවන්. ඒ නිසා පුංචි කරලා හිතන්න එපා. සමා මේ සාරාණීය ධර්මයක් විදිහට අපි ඒක බාහිරේ පෙන්නනවා කිසි කෙනෙක්ගේ ගැටුමක් ඇති කරන්න, හැලහැපීමක් ඇති කරන්න උනාන ඇඳලා සමායලා කියනවා නේ සමාවෙන්න. මට එහෙම කරදර කරන්න ඕනේ නෑ කියලා. ඒක ඇතුළතින්ම සාක්ෂි වුණාට පස්සේ මේ දෙක එකිනෙකට අන්‍යෝන්‍ය ප්‍රත්‍ය වෙනවා. අනේ එදාට ධර්මයේ තියෙන සජීවී ගතිය වැඩි වෙනවා. ඉතින් මේ ප්‍රකාශයත් එක්කම දවසේ ධර්ම දේශනා නිමාව සටහන් කරන්න මම බලාපොරොත්තු වෙනවා. අපි ඉදිරි ධර්ම දේශනාවලදී මේ සාරණීය ධර්මවල ඉදිරියට සාරිපුත්‍ර සාංශය විස්තර කරන මිත්‍රදී ගැඹුරු කාරණාවට යන්න බලාපොරොත්තු වෙනවා. වණහන්ට සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි. අපි ඊයේ වගේම විනාඩි සල්පයක් අරගනිමු. එත්තාවතාචාදී ගාථා සජ්ජායනා කරලා අපි උපයාශප්පයා ගන්න ලද යම් කුසලයක් වුණා නම් ඒක සියලු ලෝකවාසී සත්පුරුෂ මණ්ඩල වලට පෙනී නොපෙනී උදව් කරන්නා වූ සියලු සත්පුරුෂ මණ්ඩල වලට අත්පත් වේවා කියලා සාදුකාරයක් පවත්වමු. ඒ වගේම අපේ සියලු සහලී ඥාතීන්ට මේ පින් අත්පත් වේවා. අපි පින් කරගත්ත වෙලාවේ අපි ඥාතීන් ශීපත් කරන චාරිත්‍රය අනුව ඥාතින් වෙනුවෙන් මේ සාදුකාරය පවත්වනවා සියලු ඥාතීන් අපේ සාදුකාරය අහලා ඒත්වත් සාදු කියලා පින් අනුමෝදන් වෙත්වා කියලා ඥාති වෙනුවේ සාදුකාරය පවත්තමු.